ඒ ගෞරවනීය සංඝරත්නයේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් බ්‍රහස්පතින් දාවක් නිසන්මණේ ඉහළ ධර්ම දේශනාව සඳහා අවස්ථාවක් <clears throat> සියලුම දෙනාය ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස යෝපි සෝ භික්ඛු කීනාසවෝ උසිතවාබ කතකරණීයෝ ඔහිත භාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ විඤ්ඤාතං විඤ්ඤාතතෝ අභිජානාති තී කෞරණීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පාඩේ උද්දුත කරගත්තේ මූලපරියාය සූත්‍රයෙන් ඒකටම <coughs> සබ්බ ධම්ම මූලපරියාය කියලාත් නම් කරලා තියෙනවා. කෙටියෙන් අපි මූලපරියාය කියනවා. සීලොම ධර්මයන්ගේ මේ පරියාය දක්වනවා. විස්තර කතාවක් මේකේ දක්වනවා. ඒක නිසා මේක සරුවජ්‍ය දේශනාවේ සෑහෙන හොඳ සම්පින්ඩනයක් කියලා ගන්න පුළුවන්. මේක මජ්ක්‍ධිම නිකාය කියන පොතේ සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒකට තවත් නැත්නම් ඒ වගේ කෞරේට භාජන වෙන්න තවත් හේතුවක් වශයෙන් පෙන්වන්න පුළුවන් මේ පරයයට විස්තර කතාවට <coughs> ළඟා වෙන්න විවර කවුළු හතරක් මේක විස්තර කරනවා. ඉතින් ඒ කෙනෙකුට Tamanට කොයි පැත්තෙන්ද මේකට සම්පාත වෙන්න පුළුවන් ළඟා වෙන්න පුළුවන් කියලා විවිධත්වයක් තිබුණා. විවිධත්වයක් තිබුණාට පෘ탁ජනයට තියෙන්නේ පෘ탁ජන දොරටුවෙන් පමණයි ඇතුල් වෙන්නේ. ඊට පස්සේ යම් කිසි කෙනෙක් ඒ පෘ탁ජන භූමියේ ඉක්මවලා මම මේ ශාසනය හික්මෙන්ට ඕනේ සීල සමාධි ප්‍රඥා වඩන්න ඕනේ කියනකොට යට පෘ탁ජන භූමියේ සහ සීක භූමිය කියන දෙපැත්තෙම බලා ගන්න පුළුවන් මේ කියන සංසිද්ධිය. මම භාවනා කරන්න බණ ඉස්සල්ලා හිටපු තත්වේ දැන් මේ භාවනා කරලා බණ අහනකොට මතුවෙන යම් යම් අත්දැකීම් නිසා තව දැනෙල් කවුලක් විරුත් වෙනවා. ඒක අපි හිතමු යගෙවම් කරයි කියලා. ඒ කියන්නේ ශික්ෂාව સમાપ્ત කෙරුවයි කියලා. බලාපොරොත්තු වෙන ඒ සත්‍ත්‍යයටපත් උනායි කියලා. එතකොට ඒක නට තුන් පැත්තකින් බලත හැකියි. මම පෘථග්ජනව හිටපු කාලේ අසුවිරු ඥාන නැති කාලේ අන්ධ පෘතජන කාලේ මෙන්න මෙහෙමයි මම දේවල් එක්ක ගැටුනේ හැප්පුනේ ඇසුරු කරේ අල්ල බදාගත්තේ. මම හැසිරෙන වෙලාවේ ශික්ෂාවෙහි මම මේ මේ දුෂ්කරතා මැද මෙන්න මෙහෙම ගමන් කරා. ගමන් කරනකොට මට මේ අෂ්ටලෝක ධර්මයන් ලෝකය පෙනුනේ මේ විදියට. මම දැන් ඒක ගෙවම් කරාට පස්සේ මට පේන්නේ අෂ්ටලෝක ධර්මය මේ විදියට කියලා තුන් පැත්තකින් බලන්න පුළුවන්. ඉතින් අපි මේ ඉන්නේ මේ පොතේ හැටියට කියනවනම් මූලධර්ම වල හැටියට කියනවනම් යෝපිසෝ අරහං කීනාසෝ උසිතවා කතකරණියෝ. ඒ විදිහට ආර්යත්වයටපත් වෙලා වසන් ලද Brahmacharyatta වූ කරලද කෘත්‍ය නිම කරන ලද්දා වූ ඔහිත බාරෝ අනුපත සදත්තෝ. හරි ඔළුවේ තිබුණ බර බිම තැබූ අනුපිළිවෙලින් සත්‍යර්ථයට සත්‍යයට ළඟා වෙච්ච පරික්ඛීන බව සංයෝජනෝ. මෙතෙක්ල් පවුරු අල්ලල්ලා තිබුණු කොකු දාගෙන හිටපු හැකිලි දාගෙන හිටපු අපි හැකිලි දිග ඇරිලා දැන් පැටලෙන්නේ නැති අනා ගන්න නැති අවුලව ගන්න නැති தත්වයකටපත් වෙන්න දාන්න සම්මදඤ්ඤා විමුක්තෝ ඒ තමන් ඒ தත්වයටපත් උනේ අහම්බෙන්වත් හීනෙන්වත් කවුරු හරි කරපු ආශිර්වාදකින් නෙවෙයි අනුපිළිවෙලින් මම මේ මගේ හැකිලි දිග ඇරියා මගේ කොකු දිගහැරියා පටලවා ගන්න එක දැන් ඇත්තේ නැහැ කියලා අනුපත්ත සදත්තෝ පරික්ඛීන බව සංයෝජනෝ සම්මදන්නා විමුක්තෝ ඉතින් ඒ ඒ විදියට ගිය කෙනා විඥානය කියලා අපි දැන් මේ ලෝකයා සාමාන්‍යයෙන් විඥාණයට මන මනෝ චිත්ත විඥාන කියන පද එක එක තැන් වල පාවිච්චි කරනවා ඉතින් අර අන්ධ පෘථග්ජනය හතරම එක සමාන කළා සලකනවා ශික්ෂාවට ගියාට පස්සේ විඥාණය හිත චිත්ත මන විඥාන මනෝ විඥාන ආදි වශයෙන් මේවා පිළිබඳව පොඩි අර්ථ ભેදයක් සලකන්න පටන් ගන්නවා. ඔතෝගේට ඔක්කොම කහපාට ඔක්කොම රත්තරන් කියලා හිතන ඉපු දරුවා නෑ කක්කත් කහපාට රත්තරනුත් කහපාටම කක්ක ගැන රත්තරන් නෙවෙයි. කහපාට පමණින් දිලිසෙමමණින් සියල්ල රත්තරන් නෙවෙයි කියලා තේරුම් ගන්නකොට විඥානය පිළිබඳව පොඩ්ඩක් සොයා බලන ගතියක් එනවා. ඒක තමයි චින්තාමය වශයෙන් වෙන්න පුළුවන්. ඒ වෙනතෙන් තමයි භාවනා කරන්න යනකොට ඇති වෙච්ච යම් යම් අර්ථ ભેද අර්ථ ඡායා නිසා ඇති වෙනවා කියන්න පුළුවන්. ඊට පස්සේ <clears throat> රහත් වුණාට පස්සේ තමන් මේ විඥානය කියන වචනේ ඇතුලේ තේරුම් ගන්න හැටි තව කෙනෙක් ඇහුවොත් ඒක විස්තර කර දෙන හැටි වෙනස්. ඒත් එයාට තියෙනවා තව එක ඉගෙන ගන්න දේවල්. කාට හරි මේක පටලවන්න නැතුව කියලා දෙන්න. එහෙම නැත්නම් මේ හැම තැනකදීම මේ විඥානයේ පිළිබඳ අර්ථය අභියෝගයට ලක් නොවන විදිහට කියලා දෙන්න. ඉතින් ඒකේ කෙලපැමිණිච්ච එකනා සරුවච්චන් වහන්සේ. උන්වහන්සේට මේ පෘථග්ජන භූමියක් තේරෙනවා. ඒකේ උත්සාහ කරන යෝගාවචරය තේරෙනවා. ශික්ෂාව හැසිරීම සදාචාරය අනුව වැඩ කරනවා. ඊට පස්සේ ශික්ෂාව ගෙවම් කරපු අසේක භූමියටපත් වෙච්ච රහතන් වහන්සේත් තේරෙනවා. ඒටත් උඩි මට්ටමක් ਸਰවඥාසිර තියෙනවා. ඉතින් අපි මේ උත්සාහ කරන්නේ මේ විඥාණය කියලා අපි හඳුන්වන දේ අපිට තේරෙන මට්ටමට එක්ක පොතේ දනෝ මට්ටමින් අල්ලගන්න එහෙම නැත්නම් භාවනා කරනකොට මෙනෙහි කරන හිත කියලා මේක අල්ලගන්න එහෙම නැත්නම් අවිජ්ජපච්චය සංකාර සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපං කියන මේ අපිට අල්ලන්න බැරි පිටි පිටිපස්සේ තියෙන ධර්මතාවල අනුමාන ක්‍රමයට අල්ල ගැනීම සහ ඉස්සරහට භාවනා කරන යනකොට මේ විඥාන දෙන ලනු කන් නැතුව මනෝ විකාර කරන්නේ නැතුව හිතලුවට අහු වෙන්නේ නැතුව ඒක අවබෝධ කරගන්නාසුලුව විඥාණයට විලංගු ගහන්නෙත් නැතුව විඥානේ කර කරන්නේත් නැතුව යා නටන්න ඇරලා ඒ නටනකොට කේල් ගහ කන්නද මේ යන්නේ පොල් ගහ කන්නද යන්නේ කියලා අන්නේ ආර්ය පරිශ්‍රණය කරන්නේ. තව දුරටත් Tamange අත්දැකීම අනුව තව නොදන්න කෙනෙකුට කියලා දෙන්න ඇහුවොත් මොකද්ද මේ විඥානේ කියන්නේ කියලා කියන්නේ. ආන්නේ මට්ටමක් තියෙනවා. ඊට පස්සේ තමයි ਸਰුවචනාශය කරන විග්‍රහය. මේ පොතේ සඳහන් වෙලා තියෙන්නේ ਸਰුවචන විග්‍රහය. ඉතින් යනෝ බලනකොට අපිට මේ විඥානය කියන වචනය එදිනදා ජීවිතේ පෞල් කනකොට අදාළ නැති වුණාට අපි ඒකට හිත කියලා චිත්ත කියන වචනේ මනස මනනය මඤ්ඤණා කියන වචන වර්ගයක් තියෙනවා ඔක්කොම දාර්ශනික පැත්තට යන්නේ. සාමාන්‍ය එදිනදා හම්බ කරන කන කුලී කාර්යයට ඒක එච්චර අදාළ වෙන්නේ නැහැ. මොකද හේතුව මේ තාම හික්මීමක් ගැන හිතලා නැහැ. මම ශික්ෂාපසාරුක වෙන්න ඕනේ. සිල්වන්ත වෙන්න ඕන සමාජ සමාධි ශික්ෂා වඩන්න ඕන ප්‍රඥා ශික්ෂාවක් නැහැ. යට බඩ රස්සාව කරගන්නවත් වෙලාවක් නැහැ. රස්සාවකුත් නැහැ. ඉතින් මේ මහන්සි වෙන කෙනාට මේක අදාළ නැහැ. හැබැයි යාගේ බහරා විවහාරයේ මේක තියෙනවා. අතර මෙතන තියෙනවා ඒක යාචර වගකීමෙන් නෙමෙයි පාවිච්චි කරන්නේ. හික්මීමටපත් වෙච්ච එකලා දන්නවා. දැන් මම මේ වේලසරි කරගන්න කුලී කාඩගේ වෘත්තිකයාගේ තරක් නෙවෙයි ජීනි වතෑරලාවිලා මම මේ සිල් රකින්න වෙලාවක් සමාධිය රකින්න වෙලාවක් සමාධි ශික්ෂා රකින්න වෙලාවක් ප්‍රඥා ශික්ෂාව රකින්න වෙලාවට ඇහෙනවා නිතරම බණ කියනකොට මේ විඥානය කියන වචනේ. එතකොට ඒක තේරුම් ගැනීමට වෙන අර්ථ ඡාය අපි සම්බන්ධ කරගන්නවා. මන කියන්නේ මොකද්ද? මනෝ කියන්නේ මොකද්ද? චිත්ත කියන්නේ මොකද්ද? විඥානය කියන්නේ මොකද්ද කියලා. ඉතින් හොඟක් වෙලා ධර්ම සාකච්ඡාවලදී මේ <coughs> මතු කරලා ප්‍රශ්න වශයෙන් මතු කරනවා. සමහරලාට අර ඒක තේරෙන්නේ නැති අදාළ එක්කනට අදා ප්‍රශ්නෙත් අපිරයයි උත්තරෙත් අපිරයයි ඒක නින්දර වැටෙනවා. නමුත් භාවනා කරන යනකොටත් මේකේ යම් යම් අදාළතා තියෙනවා. අපි කියනවා මන මෙනෙහි කරන හිත මූල කර්මත්තාණ්ඩ යොමු කරන්නයි කියලා. එතකොට මේ ඒ වෙලාවේදී මේ කියන හිතයි මේ විඥානයයි ওই කියන විදිහට දෙයකට යොමු කරන්න පුළුවන් එකක්ද? එහෙම නැත්නම් කුළුමි හරකෙක් වගේ නාශලනුවක් දාගත්තේ නැති කුළුමිහි හරකෙක් වගේ හීයකට බැඳලා ගන්න පුළුවන් එකක්ද මේක. කියලා ඕන කෙනෙකුට හිතෙන්න පුළුවන්. තව කෙනෙකුට කියන්න පුළුවන් නෑ මම කුන් ෆු කරලා තියෙනවා. මම සර්කස් කරලා තියෙනවා. මම කම්බේ ඇවිදලා තියෙනවා. මම පීනලා කිමිදිලා තියෙන නිසා මට මගේ විඥානය මට හිත ඕන විදිහට හදන්න පුළුවන් කියලා එහෙම කියන කට්ටියක් තියෙනවා. ඉතින් මේ දෙකෙන් එකක්වත් ඕ කියලා කියන්න හෝ බෑ කියලා කියන්න ඕ නෑ කියලා කියන්න තව කෙනෙකුට බෑ. නමුත් මේ අදාළයි අපේ ජීවිතේට. ඊට පස්සේ මේක ශික්ෂාවට ලක් කරගන්න හැටි. ඒක වැත්තෙන් චිත්තානුපස්සනාව කියලාත් කියනවා. හිත වැඩ කරන හැටි බලනකොට මේ විඥානයේ දිහා මගේ නෙමෙයි අනුන්ගේ එකක් විදියට මෙයා වැඩ කරන හැටි බලහන් ඉඳලා ඒකේ දකින්න දේ පක්ෂයේ පක්ෂග්‍රාහකකින් තොරව මේක හොඳයි කියන්නේ නරකයි කියන්නේ නැතුව කෙරුවා කියන්නේ නැතුව කෙරුණා කියන්නේ නැතුව ඒ විදිහටම තව කෙනෙක් එක්ක සාකච්ඡා කිරීමෙන් නම් ලොකු ඉඩක් ලැබෙනවා. අපිට කරන්න බෑ ෂටගතිය නිසා. අපිට කරන්න බෑ අපේ මායාවී ගතිය නිසා. අපිට ඒක කරන්න බෑ අපේ තියෙන වංචනික ගති නිසා. ඉතින් ඒ නිසා මේ වගේ තැනකට ආපුවම අපි අදිෂ්ඨාන කරගන්නවා අනේ අනිත් අනික් කට්ටියත් මං වාගේම මේ විඥානය කියන එක තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙක්. මං ඒ නිසා ඒ පිටසත් එක්ක ෂටගති නෑ බොරු කේලම් වචන නෑ හිස් චපල ගති නැහැ, මායාවී ගති නැහැ කියලා කමටහන් සුද්ධ කරනවා. උත්සාහ කරත් කරන්න බෑ. උත්සාහ කරත් Tamanට ඔය කියන්න ඕන දේ කියෙවෙන්නේ නැහැ. කටබොරු කිව්වත් දිවබොරු කියන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. දිවබොරු කිව්වත් කටබොරු කියන්නේ නැහැ කියලා කතාවක් තියෙන කෙන අපිට කියවෙන දේෙන් කියන දේෙන් කියවෙන දේකුත් තියෙනවා. මුත් අපිට කවදාකවත් අවශ්‍ය දේ අවශ්‍ය විදිහට කියන්න බෑ. කියන්නේ ෂටයි. ඒ නිසා අපි ආර කියන සීක පුද්ගලයි කියලා. එයා බොරු කියන දුවමනාට නෙවෙයි ඒ ජම්ම ගතිය. කියෙවෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා එයාට පුරුදු කරනවා තව දුරටත් ඔය හිත දන්නා වූ අරමුණටකම යොමු කරා. එතකොට ඒ හිතට අපි විඥානය කියලා කියනවා. යොදන නම යොදන අරමුණ ගාක් කියලා තියෙනවා රූප අරමුණක් ගන්නයි කියලා. යොද යොදා යොද යොදා බලනිනකොට විඥාණයට මොකද වෙන්නේ? එන්නේ එන්නේ එන්නේ අරමුණත් එක්ක ඉන්න ගතිය වැඩි වෙනවද? එතන කතන්දර ගොත ගොත අපි වටවලල්ලේ ගෙනියනවා. එහෙම නැත්නම් වෙන වෙන දෙයට මේ ඇදලා දානවලු. පැදුරටත් නොකිය හිත පිට යනවාද කියලා ඒක දෝෂයක් නෙවෙයි මේ දකින්නේ හැටි. කිසිම කෙනෙකුට ඒක මේ හැටියක් විදිහට දකින්න බෑ, ගතියක් විදිහට දකින්න බෑ, භාවයක් විදිහට දකින්න බෑ, ස්වභාවයක් විදිහට ඒක දකින්නෙම තරයි. බලන්නකෝ ඒක තනක තිබ්බහම හිත හිටින්නේ නෑනේ. කී කියා කන පින්නම් ගහනවා, කන වැන්දුම් ගෑනවා. ඉතින් එවැනි කෙනෙකුට කවදාකවත් ආර්ය පරිශ්‍රණය කරන්න හෝ විඥානය අවබෝධ කරගන්න ලැබෙන්නේ මොකද අර පශ්චාත්තාපය විසින් සියල්ල මෝහ කරනවා. පශ්චාත්තාප නැතුව ඒක කාගෙත් හැටි. පුළුවන් වෙච්ච වෙලාව බලන්න. බැරි වෙච්ච වෙලාව බැරි බව දැනගන්න. මෙන්න මේ විදියට ඇතිදේ ඇති හැටියට දැකීම විඥාණයට හරිම නපුරයි. විඥානයේ කැමැති ඇතිදේ කරකොල අතාරින්නයි. ඡාය චාටු කරලා පෙන්නන්නයි. රූපලාවන්‍ය කරන්නයි. ආලවට්ටම් දාන්නයි. ඒකයි මේ සෝබනීට කැමති කට්ටිය. ඒකයි මේ භාවනා කරලා විඥානය කියන මොකද්ද අවබෝධ කරන්න කැමති කට්ටිය සෝබනීට නැතු කැලිට යන. කැලිට කියලා කැලිය ගත කරන ගමන් බලනවා මෙයා මේ මොන මොන දහංගටද දාන්නේ. ඒකේ මගේ වැරද්දක්වත් මගේ දහංගටවත් නෙමෙයි. මේ විඥානේ මානවයටයි කියලා. මානව පරිණාමයට යනකොට එන්නේ එන්නේ යනකොට විඥානේ පරිණාමයක් සිද්ධ වෙනවා. ඒකේ මම කොටස්කාරයක් මිස මට මේක හැසිරීමේ ශක්තියක් නැහැ. මම කියන්නේ පිරිසින් එකෙක්, ලෝයින් එකෙක්. ඒ ලෝයින් එකාට ඒ ලෝකයේ තියෙන චර්යාව වලින් බාහිරව ජීවත් වෙන්න බෑ. එතකොට ලෝකයා ඌව මරලා දානවා. මරන්න වෙනවා. ඉතින් ඒ නිසා මේ ලෝකයේ එකක් විදිහට සලකලා විඥාන දිහා බලනින්ද රහත් වෙන්න ඕන. මහා අමතර දහංගටයක් මැද තියෙන්නේ. රහත් වෙනකන් දැනගන්නත් බෑ. දහත් වෙනකන් විඥාන දෙන ලනු කනවා. ඒ මොකද ඒ දෙන දේවල් විඥාන දෙන දේවල් වලට ආලවට්ටම් දව තමයි උපදම තමයි සදාචාරය දාගෙන හරි වැරදි හොයාගෙන මට ඕන දේ මං අනික් කඩ ඒත්තු ගන්නන්න ඕනේ මට නතු කර ගන්න ඕනේ කියන ඒ විඥානයේ දහංගට ටික වල තමයි අපි ජීවත් වෙන්නේ. ඒකට තමයි ෂටගති, මායාවී ගති කියන්නේ. ඒක නිසා රතරුවචනාංශයේ මේ වැඩිට අපි පුරුදු කරන්නේ රූප වේදනා සංඥා සංඛාර කියන පාඩම් හතර කියලා දීලා එහි දක්ෂ කෙනාට විතරයි නැත්තම් පස්වෙනි පන්තියේ පාස් වෙච්ච කෙනාට තමයි විඥානය උගන්වන්නේ. එතකන් කියනවා පළවෙනි පන්තිය, දෙවෙනි පන්තිය, තුන්වෙනි පන්තිය, හතරවෙනි පන්තිය කරන්න කියලා. එහෙම නැත්තම් රූපෙන් පටන් අරගන්න. ඒ පුද්ගලයා ඇතුළ වේදනා සංඥා සංස්කාර කියලා චරිත තුනක් තියෙනවා. නැත්තම් රූපය අවබෝධ කරාට පස්සේ තේිනවා අපි ඒක සබාවේ හිටියට සබාවේ වේදනාව වලටම ඇදිච්ච බැඳිච්ච කට්ටියක් ඉන්නවා. එයාට සංඥා සංස්කාර ප්‍රශ්නයක් නැහැ. තව කට්ටිය ඉන්නවා සංඥා විතරක්කට බැඳිලා එතන තුවාලේ පෑරිච්ච කෙනෙක්ට වේදනා සංස්කාර ප්‍රශ්නයක් නැහැ. තව කෙනෙක් ඉන්නවා වේදනා සංඥා ප්‍රශ්න නැත සංස්කාරමයි කරන්නේ. ඉතින් මේ මම මොන චරිතයටද අයිති කියලාවත් මට දැනගන්න බෑ. මම මේ දැකින අහන වැටහෙන දේ ඒ විදිහට කියන්නේ නැත්තම්. ඒ නිසා කමටහන් සුද්ධ කරනකොට ඇති දේ ඇති හැටියට කියනවනම් අහගෙන ඉන්න එක නම් ලුණු මිරිස් කන මොලයක් සහිත සීබුද්ධියක් සහිත කෙනෙක් නම් එයාට කියලා දෙන්න පුළුවන් ආයේ කතාවෙන් ඔයාලට තේරෙනව නේද? මේ භාවනා කරනකොට කොච්චර දේවල් තිබුණත් ඔයාගේ හිත කැඩෙන්නේම සද්ද වලට විතරයි කියලා. මේ ස්වභාවය අනිකයි වේදනාවට තාතා කරනවා. සබයින අනිකයි හිතවිලි ගන්න. ඔයාට ඒව නෑ සද්ද විතරයි. ඉතින් තව කෙනෙක් කියනවා නේ සද්ද නම් මොකද්ද මට ගානක්වත් නෑ හිතවිලිමයි ප්‍රශ්නේ. හිතන්නේ ගමයි ප්‍රශ්නේ. තව කෙනෙක් කියන ඕක මොකක්ද අප්පා හිතවිලි හිතන එකයි සද්ද මේ කොන්දේ අමාරුවත් වෙනවා වේදනාවමයි ප්‍රශ්නේ කියලා අර ඔක්කොම තියෙනවා එකක් අහුලනවා අපි ඒකම විකුණ විකුණා ඒකම අනුන්ට කියාපපා. එතන මගේ දුර්ලකම කියලා නෙවෙයි. යා දැනගන්නේ මේක වාසියක් කරගෙන මට භාවනා කරන්න බැරි මේ වේදනාව තියෙන නිසානේ කියලා. අර හිඟන්නගේ තුවාලේ හිඟන්න වාසියක් කරන හිඟමන් යතින්නේ. බලන්නකො මේකේ හොදාව ගලනවා, මැන්නිල මැස්සෝ වහනවා, මස් දිය වෙනවා. අයියෝ මේක බල්ලා කීයක් කර දෙන්න අප්පා කියන මිනිස්සයාගේ තුවාලේ සනීප කෙරුවොත් ඌ තරහයි. මොකද බිස්නස් නැති වෙනවනේ. අපි මුළු ජීවිතේම තුවාලයක් පෙන්නගෙන හිඟමන් කරන හිඟන්න වගේ සත්පුරුෂයෙක් කියලා කිව්වොත් මේකට කොහොමද තෙල් කියලා જાතියක් වෙනවා ගාපු ගම මැස් වෙන එකක් නැත්තර නෝක සනීප වෙනවා කියලා තමුසි අනෝ යන්න මේ මේ කීයක් හරි හම්බ කරගන්න තියෙන සුවාරේ හැර වෙන්නේ නැති වුණොත් එහෙම කොහොමද කවුරක්වත් දෙන්නේ නැහැ මැස් වෙවි නැත්තම් දෙන්නේ තමුසි යනවා යන්න සල්ලි නැත්තම් තමුසි යනවා මෙතන යන්නේ කියලා අර බිස්නස් කරන තැන කැත කරන්න එපයි කියලා එලව ගන්නවා බුදුචානන්සේ ආවත් එච්චරම තමයි සත්පුරුෂෙක් ඇවිල්ලා කිව්වත් මෙන්න මෙහෙමයි පුතේ ඕකට තනිව තමුසේ මොකද්ද ඕමනා මේක තනිව කරන්න මේක බෙල්ලන්නේ මං ගියක් කරේ හම්බ කරන්නේ මේක තමයි මුළු ජීවිතේ හැම වෘත්තියකම තියෙන්නේ පාරායන හිඟා කණ එකගේ තුවාලේ හැර වෙන්න හදාගෙන තියාගෙන ඕක විකුණන කණ එකයි කරා ඉතින් මේක දැකලා මේ මම මේ ආදරේ කරන්නේ තුවාලයකට කියලා මම මේ ආදරය කරන්නේ මේ කීයක් හරි හම්බ කරන් තුවාලයකට ඉතින් මම මේ මේ දුක වබාගෙන කන කෙනෙක් කියලා. යා පහලේ අර මිනිස්සුත් අමු මැට්ටෝ. මේ මිනිස්සයා හිතනවා මේ තුවාලේ වදින. එතන එයා පැත්තේ ස්පිතාලෙට ගිනවා ගිහලා නාල බේත් ටිකක් දාගනින්කෝ. ජීවුව කරන්නේ නැහැ. තියෙන දුක කට ඇද කර කර කියනවා බට්ට වෙච්ච දේ බලන්නකෝ ගියාගෙන අර භාවනා කරනකොට හොඳට පේනවා අරමුණට යන්න බැරි අහල පහල තියෙන මොනවා හරි කුණු කන්දලයක් කරේ දාගෙන එයා ඒකමයි හැමදාම කියන්නේ. කමඨා සුද්ධ කරන හොඳට අහගෙන ඉල බලන්න මේ මාස හැමදාම ඒකමයි කියන්නේ. ඒ බුරුමේ හිටියා මම අවුරුදු 3කුත් මාස 9ක්. දිග්ගටම ඒ සිල්මාතාව ඉඳගත්ත වෙලාවේ ඉඳලා කොඳුරට පෙරේ බෙල්ලේ ඉඳලා අඩියට යනකම් පුදුමාකාර වේදනාවක්. කවදාවත් ඉඳගන්න නෑතු කරන්නේ නෑ. හැමදෙම එකමයි කියන්නේ. ඉතින් සයිඩෝට කට උත්තර නෑ. ලොකු ස්වාමීන් වහන්සේ හිටියේ දෙවෙනි කරා හිටියේ ඊට පස්සේ කිව්වා සන්තෝසයි ওই තීතිත් භාවනා කරන එක ගිය ආත්මේ පොලිස් කාර්යයක් වෙන්න ඉති කිව්වා. දකින් දකින් මට ගහලා ගහලා ගහලා දැන් ඉතින් ආපිට එනවා. ඒ තියෙද්දි මේ අම්මනේ කරනවා. අපි මම දැක්කේ පිරිමියෙකුටවත් ඒ වැඩේ කරන්න පුළුවන් කියලා. බොහෝම නිස්සද්දයි. කවදාකවත් කතා කරන්නේ හරියට වෙලාවට කමටහන් සුදු කරනවා. එයයි වියට්නාම් භාෂාවෙන් කතා කරන තව කෙනෙක් ඉංග්‍රීසියෙන් දාන දෙයින්දලා හැන්ද වෙනකන් පැයම වේදනාවක්. නැගිටපු ගමන් ඉවරයි. මම ඊට පස්සේ 96 ඇවිල්ලා මම 2001 වෙන්නේ නැති මම ආපහු ගියා. ඊට පස්සේ මේ මම ඒ කමටහන් සුද්ධ කරන සායඩෝ නායක ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ඉන්නකොට ඒ මම දැක්කා ඒ සිල් මහතාව යනවා. සායඩෝ කියනවා කෙල්ල වැඩේ හරිනේ. අර වේදනාව ඉවර කරයි කිව්වා. අවුරුදු ගාණක් එක දිගට මෙයක් දන්නවා සායඩෝත් දන්නවා මෙයා මෙයා වේදනාව විතරයි කතා කරන්නේ. අර සද්ද ප්‍රශ්නයක් නැහැ, හිතුවිලි ප්‍රශ්නයක් නැහැ. මූල කර්මස්ථානත් වරින් වර එනවා වේදනාවමයි. ඒක හේතු ගන්නලා දුන්නා උඹට මේ විඥාණය වේදනාවත් එක්ක යන්නේ. වේදනාව කියන තුවාලේ පෙන්න ගන්න තමයි ජීවත් වෙන්නේ. බය වෙන්න එපා. ඉඳ ගන්න හැම වෙලාවෙම වේදනාව පරීක්ෂා කරන බලාගෙන ලෑස්තිලා ඵලයක්. ඩයිලොග් කියනවා මහත් හිතුවේ නැහැ කියලා. දැන් මේ වෙනකොට මම ගියේ 92 නම් මම පණිතරාමයට ගියේ 93 විතර. ඊට පස්සේ 2001 වෙනකන් ඒ මං ගියට කාඩ පස්සේ ආවේ අවුරුදු 8ක් එක දිගටම දැනගෙන මම කොන්දේ අමාරුවක් තියෙනවා. ඉඳගත්තාම හැමදාම කොන්දේ ඉඳිනවා. කද්දාවත් ඒක කියලා නිකන් ඉන්නේ නැහැ. සක්මන් නොකර ඉන්න කර කර කර කර ඉඳලා කර්ම ගෙවිච්ච දවසේ විඥාණය ඒ koi කරදර තිබ්බත් රේක්කයක් දාලා ඇදලා ගන්නවා වගේ අර Tamanට අදාළ දුක අරගෙන ඒකෙන් කතන්දර හදලා මගෙත් අනුකම්පා ඉල්ලනවා මගේ නෝනගෙවත් අනුකම්පා ඉල්ලනවා දරුවන්ගෙවත් අනුකම්පා ඉල්ලනවා බලන්නකෝ භාවනා කරනනම් ඕනකමක් තියෙනවා අප්පා මේ කොන්දරි දෙනවනේ අර කොඳුයට පෙළ නැති සතෙක් වෙච්ච දවසක ඔන්න භාවනා කරන්න පුළුවන්. කොඳුයට පෙළක් තියන්නම් බෑ අප්පා. ඕගොල්ලන් ඒ ටික හරි වාසනාවක් දැයි කොන්දක් නැති කට්ටියනේ. මට කොන්දක් තියෙ. මොකද අමාරු. කොන්දේ අමාරු. මේ බයිලමනේ කමට අසුත කරනට කියන හරියක් යන කොල පුරවන හරිය පුරවන්නේ වයි. මේ විඥානේ මොකක් හරි අල්ලනවා. එක්ක වේදනාවක් කරනවා, එක්ක සද්දයක් කරනවා, එක්ක හිතවිල්ල කරනවා. අල්ලන්නේ කමවද කියලා බලපන්. මේ ආරේ පොඩ්ඩක් බලපන්. මේ ඇයි මේකටම යන්නේ කියලා අහන්න යන්න එපා. යන්නේ ඒකටමද කියලා බලන්න කියනකොට Taman දිහාම Taman බලන්න එපාය. මම මම මොකෙද්ද කියලා. ඒ බලන්නත් රූපේ ගෙවම් කරලා තියෙනවනේ. මම නැත්තම් කරදරයක් නැතුව ඉන්න රූපේ රූප කර්මස්ථානේ හොඳට දැනගෙන තියෙන්න ඕනේ. මේ කවුරු හරි මාව පිටපොට ඇදලා නැත්තම් මම මෙතන ඉන්නවා. ඒක සුද්ධ කරගන්න. සුද්ධ කරුවාට පස්සේ තේරෙනවා එහෙම ඉන්න වෙලාවට මාව කණින් ඇදලා දාන කවුදෝ ඉන්නවා. එහෙම නෙවෙයි තියෙන්නේ. අහලා තියෙන කුණු කන්දලේ මට ඇදලා ගන්න විඥානය. මම ඇදලා ගන්න මේක කර්මානු රූප ආශයනුසය අනු එන එකක් ඒක පටිච්ච සම්පන්න දෙයක්. අහම්බයක්ම නෙවෙයි. අන්නේ මේ විදිහට සීක පුද්ගලයා කවදා හරි දැනගත්තොත් අපි 30ක් 40ක් එක දිගට භාවනා කරාට මම ඇදලා ගන්නේ මට අදාළ කුණ. මට අදාළ කෙලෙස්. ඊට පස්සේ මම එකේ කතන්දර ගෙතුවට ඒ ಗುಣ කවදාකවත් මම කතා කරුවේ නැත්නම් මයි ළඟට එන්නේ ඒ ಗುಣ වෙනුවට වෙන එන්න කුණු ගොඩක් තියෙනවා. අපි ඔක්කොම ගාරවල අපිට අදාළ එක ඇදලා ගන්නෙ මමත් නෙවෙයි මම නොවන්නේත් නොවේ. ඒකට කියනවා පටිච්චසමුප්පන්නයි කියලා. මේක දිහා හොඳට බලන්න. ලේසි වැඩේ. ලේසි වැඩේ නම් මම මෙහෙම කෙනෙක් ඒකමද අදත් වෙන්නේ කියලා ලෑස්තිලා යන්න. අද්දෙමද බාධා කරන්නේ. හිතවිලිමත්ද භාවනා කරන්න. බාධා කරන්න. වේදනාවද බාධා කරන්න. නැත්නම් මේ තුනේ සම්මිශ්‍රණයක්ද බාධා කරන්න. එහෙම නැත්නම් මේ කරදරයක් නතු අරමුණ ඉනකොට අරමුණ එපා වීම නිසාද මම මේවා හොයන්නේ නැහැ. කබලේ ලිවට වැටීමක්ද මේ වෙන්නේ. කැහි ගෑණි දීලා හොටු ගෑණි ගන්න එකද මේ කරන්නේ. ඒක බැලුවොත් එහෙම දෙවන්නේක් සම්බන්ධ නැහැ. තන්නේ කරම තමන් අද නමුත් ඒක අපි හිතනවා මතු බුදුන වෛද්‍ය බුදුහමන ගනුකම්පාවෙන් අපිට ලැබෙයි. නැත්නම් කවුරු කේන්දරේ බල්ල අපිට කියාවි. උඹට මේ අසවල් ග්‍රහය ඇවිල්ලා ඉන්න මේ වෙලාවේ කියලා. නැත්නම් අසවල් සුභයෝගේ තියනවා කියලා මේ සේරම බුබ්බඩයන්ගේ කතා. හික්මාවක් හික්මීමක් නැති කෙනෙක්ගේ කතා. කොන්දප්පන් නැති අයගේ කතා. බුදුජානනාංශ මේ කතා කරන්නේ කොන්දපණ තියෙන ඒ වැඩ ඉවර කරපු කෙනෙක්. එතකොට පේනවා මේ රූප ගෙවන් කෙරුවට පස්සේ වේදනා ස්කන්ධේ සංඥා සංස්කාර විඥාන වශයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ දෙන්නගේ නාඩගම් ටික එනේන තාලට බලන්න. පුළු පුළුවන් වෙලා රූපේ පවත්තන. ඒක හරි ආරසයි. නමුත් ඉඳ දෙන්නේ නැහැ. ඒක වේදනා සංඥා සංස්කාර වලින් අපි නටවනවා නලවනවා රූකඩ නටවනවා. නටන රූකඩේ මට ආවේනිකයි මට අදාළයි. මම මේ මොක මොන නූලද මගේ ගැස්සෙන්නේ කියලා හොඳට බලන්න ඕනේ. සබ්‍රක්‍මචාන් වහන්සේලාගෙත් කියන්න ඕනේ. මන් දිහා බල්ලා කියන්නේ මම මයි ළඟ තියෙන අඩුපාඩුකම් මම හැදෙන්න කැමති කියලා. බලහන් ඉන්නකොට කවදා හරි මේ රූප රූප සහ රූප නොවෙන අරූප දෙක තේරුම් ගත්තට පස්සේ විඥානයේ පුදුම අපහසුවකටපත් වෙනවා. එයාට ගේම ගෙනිය ගන්න බැරි වෙනවා. එයාගේ මැජික් එක තේරෙන්න පටන් ගන්නවා. මේ තේරෙන්න පටන් ගත්ත පස්සේ විඥානය අමුතු සෙල්ලම් ටිකක් දානවා. එක්ක රහත්ුණයි කියනවා නැත්නම් පිස්සු හැදුණයි කියනවා නැත්නම් සීදීනස ගන්නවා. එයාට බෑ මේ මේ ඩ්‍රැකියුලාට කුරුසෙට පෙන්නුවාම වගේ එළිය ඉන්න බෑ යාට. එයාට දැන් වේදනා රූපෙන් සහ අරූපෙන් හැංගෙන්න බෑ. අපි දැන් රූපේ වේදනා රූප අරූප දෙක විවිධ දකින්න රූපය આવොත් ආස්වාස් ප්‍රසවාස හොඳට ඒකත් එක්ක ඉන්නවා. ආඩම්බර වෙන්නෙත් නෑ කනගාටු වෙන්නෙත් නෑ. වේදනා සංඥා සංකාර වලින් කරදර වෙනවා නම් ඒකත් දැනගන්නවා ආඩම්බර වෙන්නෙත් නෑ. ඒකට විඥාණයට වසන්න බෑ. එයා මේ විඥානේ රජකම් කරන්නේ එයාගේ හෙන්චයියෝ ටික ශිෂ්ටි වැඩ කරන තාක්කල් තමයි. ඒ හෙන්චයි වැඩ කරන්නේ කුලී හේවායෝ දාලා. මේ විශාල රහස් සංවිධානයක්. විඥානේ කවදාක වැරද්දක් කරන්නේ නැහැ. විඥානේ කරන්නේ අර ඊගා වින්නාට ඔපිනියන් දෙන එක තමයි. මේ අගමැතිතුම නැති කරන්න ඕන. මෙයා ඇමති කරගන්න ඕන. මෙයා අහවලා බාටපත් වෙන්න ඕන. අපේ කෙනෙක් උතෙන් දවස් අපිට කරදර නැහැ. වැඩ කරපන්. ඒක කොහොම හරි කළා ඒ තැන් වලට නිල ටිකපත් උකපත් කරලා එයා මේ හොරමුලේ නායකයෙක් වශයෙන් ඉන්නවා මිසක් ඇත්තටම ලේතවරිච්ච අද් දෙකක් නැහැ විඥාණයට. විඥාන නරක වැඩ කරන්නේත් නැහැ. හැබැයි ඔපිනියන් දෙනවා. ඉතින් මේ ඔපිනියන් එක තමයි මම කියන්නේ අපි. ඉතින් මේ මමයා දෙන ඔක්කොම අපි හිතනවා හරි කියලා. මේ මමයා දෙන්නේ જાතිය බෝ කරන්න කරන දෙල්ලමක් බව. බොරුවක් නෙවෙයි රහසක් නෙවෙයි. මමයා කරන හරියක් කරන්නේ જાතිය බෝ කරන එක. ඒකෙන් පිට ගිය ගමන් එයා කැමති නැහැ. මේ බණ භාවනා කරනවා, ගීගී අතාරිනවා, කැලේට යනවා, උදේ ඉඳලා හැන්ද වෙනකන් ආනාපානේ බලනවා, උදේ ඉඳලා හැන්ද වෙනකන් වම දකුණු බලනකොට එයාට කමන්නේ. මොකද ඒකෙන් ಜಾති භෝග කිරීම වෙන්නේ කි අනිත් පැත්තනේ යන්නේ. ඉතින් ඒකට විඥාණය හැංගිලා ඉන්න තාක්කල් මේකට নানা ආකාර අකුල් හෙලීම් කරනවා. අපි විඥානේ හෙලි කරලා පෙන්නනවා. ඔබ කොහෙදෝ නැති වේදනාවක් ඇදගෙන ඔබ චෝදනා කරනවා. ඒකල ඒකට කරදර කරන පයින් ඇවිදින මොකද ප්‍රශ්නේ? කම්මැලි අප්පා. නිදිමතයි අප්පා. එපා වෙනවා. තමල යන්න හිතෙනවා. මේ විඥානේ කොටු වෙච්ච වෙලාව. ඉතින් අපි ඒක විඥාණයට උඩගෙඩි දෙනවද පයින් රෙලොන්ට ඉනුවම් බඳිනවද? නැත්නම් බුදුහාමුදුරනේ පින් සිද්දෙන දැන් නම් ගොයිය අහුවෙලා ඉන්නේ. දැන් පිටියමද කොටු වෙලා ඉන්නේ. බලාහන් ඉන්න පුළුවන් නම් ඉතින් ආශේක භාවයට යන්න පුළුවන්. යන්න බෑ අපි විඥාණයට විදාහට පත්තු බෙහෙත් බඳිනවා, ඔක්සිජන් දෙනවා, සේලයින් දීලා කොහොම අඩියු නැගිටවනවා. නැගිටිලා ආයෙත් ඌම අපිව ගෙනල්ලා බිම දාලා පාගලා තුප්පහි කිරුවට පස්සේ කියනවා බෑ අප්පා මේ විඥානයත් එක කරන්න බෑ ගෙදර ගෑණිත් එක මුකුත් කරන්න බෑ මේ ගෑණි මහා පුදුමාකාර ගෑණියක් කියනවා. හැබැයි රැයට වෙච්චාම ගෑණිත් එක පුදිනවා. ඒකේ නේතුව බෑ. දවල්ට බයි. ඉතින් මේ සෙල්ලමේදී බුදුරජාණන් මේකේ පට ඇරලා පෙන්නවා. ඔබට විඥානය කොටු කරන්න පුළුවන් වෙන්නේ රූප ගෙවම් කරලා වේදනාව හෝ සංඥා හෝ සංස්කාර හෝ මතුවෙන අරූපයක් විනිවිද දැක්කට පස්සේ මෙයා තේරෙයි වීදුරුගේක ඇඳුම් මාරු කරන මිනිහෙක් වාගේ මෙයාගේ හෙළුව පෙනේ. හැබැයි ඔබ මෙතෙක් කල අරසා කරුවේ මෙයා බව. කහඬ බොණ්ඩ දුන්නේ මෙයාට බව. කිරිපෙව්ව මෙයාට බව දැනනකොට උඹට වහකණ්ඩ හිතේ. මේ විඥානයේ විසින් අපිට මෙච්චර අහන වින කොඩි වින හූනියන් මල් පැන්නුම් ඉරු පැන්නුම් කරද්දී අපි මේ විඥාණයට හොරයෙන් රහසේ මගේම හිත මගේ මනාපේ මගේ යමනාපේ මගේ රුචිය මගේ අරුචිය කියලා මේ කරන සෙල්ලම දිහා බලනකොට බුදුජානකට පේන්නේ මේ මුළු පෘථග්ජන ලෝකෙම ආර්යයන් වහන්සේට පේන්නේ මේ මුළු පෘථග්ජන ලෝකෙම තාම කට්ට බිඳගෙන එළියට ආපු නැති කුකුල් පැටවුවා වගේ යාගේ කට්ට ඇතුලේ ඉඳගෙන එන විප්ලව. ඌල් වෙරි දැහැින වැඩ වගයක් කරන ඇතුලේ ඉඳගෙන මොකද වැවෙනවා කියන්නේ එන ගහන්න වැවෙනවා දවස් 20කට. අර ඇතුලේ තියෙන ඔක්කොම ඕජාවෙන් ඌ තනින් ඌ පොරක් තමයි කියලා. ඒ ඌ දන්නේ තාම ලෝකේවත් දැකලා නැති බව. මේ පුතත් අන්ධ පුතඥ ලෝකයක් Tamanට වින කටින මේ විඥානයේ දෙන ලනු තේරුම් ගන්න නැතුව මේ විඥානයේ දෙන ගොඩ පෙරක දෝරුකම් තේරුම් ගන්න නැතුවට බාල්කම් කරන්න හැටි ඒවට බත් බැලියෝ වෙන හැටි. ඒකල ඒක අල්ලපු ගෙදෙට ගිහිල්ලා කියන හැටි. අල්ලපු ගෙදේ ඒක ඒ වගේම මොහොඩකමක් කළා ඌ ඒක අපිට විකුණන්න හදන හැටි. මිච්චරයි සල්ලාප කියන්නේ. අල්ලාව සල්ලාව සම්පප්පලාව කියන්නේ ඔච්චරයි. උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන කර්මාන්ත ඔක්කොම මේ මම හරි. මගේ මතේ හරි. මගේ දෘෂ්ටි හරි කියලා කියාගන්න කරන දෙයක් මිසක පාන් හම් පාන් විතරක් කණ්ඩ විතරක් හම්බ කරන මෙච්චරම හම්බ කරන්න ඕනේ නෑ අප්පා. බඩ පුරව ගන්න හම්බ කරන්නේ ඒක ඔච්චරම හම්බ කරන්න ඕනේ නැහැ. අපිට ඕන කරලා තියෙන්නේ පොරක් වෙන්නේ. අල්ලපු ගෙදරට වැඩි වෙලා අපේ ජාතිය අනිත් ජාතියට ලොකු ජාතියක් කරන්න මේ මගුල නිසා අපිට දවසේ පැය 24 මදි හම්බ කරන්න. ඒ ඔක්කොගම තියෙන්නේ අන්ධහැරේ විතරයි. විශිල්ලෙක් ගහවට බල්ටි නැහැ. අන්ධහැරේ විතරයි හීයේ නැහැ. කෑවට නිින්ද යන්නේ නැහැ. බත් කෑවට බඩ දානවා. ඇයි මේ ලෝක කන්දක් ආසාවල් තියාගන්නේ මේ ලෝකෙට එනට මොන කුණු හරපක්වත් ගෙනාවිත් නැහැ. මේ ආවට පස්සේ මේ කවුදෝ අපිට අහස්කුරට ගිනි තිබ්බා වගේ වලිගෙට ගිනි තියලා හනුමගේ වගේ අපි වාලේ වාලේට පැන පැන දකින් දකින් වාලේ පුච්චගෙන යනවා. තුගෙන මොනව කරන්නේ තේ වලිගෙ ගිනි තිබ්බට පස්සේ මට බිම ඉන්නයි. මම ඉතින් වාලෙන් වාලට බලනවා ඉතින් වදින වදින වාලේ වාලේ ගිනි ගන්න ඉතින් මට කරන්න දෙයක් නැහැ. මට මේ මගේ පිච්චෙන වලිගෙ තියෙනවනේ. ඉතින් අපි පුදුම දැවිල්ලක ඉන්නේ. ඉතින් මේ දැවිල්ල පරම සත්‍යයක් මේක දුකක් මේක තමයි පළවෙනි ආර්ය සත්‍ය කියන්නේ. ඕක දිහා බලලා කාට අඬව ගන්න යන්නත් එපා. දරන්න බැරි දේකුත් නැහැනේ ඕකේ. කවදාවත් නැහැ. මේ ජීවිතේ හදලා තියෙන්නේ ශීදීනසා ගන්න නැතුව ඉන්න පුළුවන් තැනක. හිට්ලර් කිව්වා ශීදීනසා ගන්න එක ලේසි කියලා. ඉක්ව හැබැයි ජීවත් වෙන එක ඊටදී අමාරුයි කියලා. සිජින්සගෙන බොහොම සිම්පල් වැඩක්. අපිට මේ බයෝකෙමිස්ට්‍රි කරන සර් කියලා දුන්න වේදන නැතුව සිජින්ස ගන්න මෙහෙමයි. ඕනේ නම් කරපල්ලා. කාටතෝ කියලා දෙන්න යන්න එපා. ඒක නෙමෙයි බං වැඩි මේ මනුස්සයෙක් ජීවත් වෙලා. ඊට වැඩි අමාරුයි. අමාරු මොකද මේ විඥානෙ දෙන්න ලනු කාපුවාම අපි මනුස්සත් එක්ක නෙමෙයි ජීවත් වෙන්නේ විඥානය හදන හොල්මන් එක්ක. විඥානය හදලා පෙන්නන විඤ්ඤාත එක්ක ජීවත් වෙන්නේ. අර අවරෙක් කරන්නේ මෙයා මිතුරෙක් කරන්නේ අතුරෙක් කරන්නේ විඥානයේ විසින් පටවන්නලා ගන්න. ඒ වගේ අතුරෙක් කිච්චා මට මොකෝ මිතුරෙක් කිච්චා මට මොකෝ. මේ වරුවේ හීයට ආපු මට මොකටද ඉංගන්. මේ පොඩ්ඩකට ඉපරාට පුදිය ගන්න ආපු අම්බල මේ මොකා පුදිය ගත්තා මට මොකෝ. ඊට මගේ පුදිය ගත්ත මං ගියා. මේ ඉන්න අම්බලෙන් පුදිය ගන්න එක ගැන ඔත්තු සේවල් බල බල ඉන්නේ කිව්ව නින්ද යන්නේ. ලෝ අම්බලෙ මේ ඉඳලා යනවා. නිසි පාර සොයා ආගන්තුකයා. අපිට එකම දරක්වත් අම්බලම නෙවෙයිනේ. මේක සිංහල බුද්ධාම සහිත රට. අපි මේක රකින්න ඕනේ. අපේ પરම්පරාව මේමයි. ඒ කුලගෞරවය රකින්න ඕනේ. මේ චා පැවිදිනොත් ඕක කරන්න බෑ. අපිට පුළුවන් නම් දරු බීජයක් දීලා පැවිදියක්. ඔන්න අම්ම ඇවිල්ලා කියනවා. ඊයවි දරු බීජය දුන්නාට පස්සේ කියන නෝනා ලක්ෂ්‍රේ නැතුව බෑ. සල්ලජ්ජබන් නැතුව බෑ. කහපාර දීටි ගන්න නැතුව බෑ. ආයෙ කරගෙන යනකොට දෙවෙනි බබත් එනවා. හරියට නිකන් තැපල් මාර්ගෙන් ඉන්නා වගේ ඉන්නේ. ඔය සබන් කෑලි ලහන් ලයිට් ඇතුලේ බබෙක් ඉන්න බව කවුරක්වත් දන්නේ නැහැ. නෝනා ඉල්ලන්නේ නැහැ බබෙක් නෝනා ඉල්ලන්නේ සබන් පවුඩර්. සබන් පවුඩර් කියන්නේ ඕක තමයි. ඒක යනට උන් තුන්වෙනි එක චරෑස් ගන්න. ආයි වල කැලේට යන්න තියාම එක ගෙදර ඉඳගෙන වනචර වෙලා ඉවරයි. වනචාරී කියන්නේ කැලේට ගියා මේ <laughs> කාන්නේ. මු ගෙදර ඉන්න වනචරයා. වනචාරි. ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වා මේව මොකක්වත් නැතුව බඳින්නත් ඉස්සලා කැලීට පලයන් කියලා. ඒගොල්ල කියන එකම වනචාර වැඩන්නේ කැලීට යන එක. අපි වගේ ඉඳපල්ලකෝ පව් මේ පවුල් කාලා ජීවත් වෙලා මේ ඉස්සරහා සංඝයා තියානින්නේ ඇයි කියලා තේරෙනවනේ ඕගොල්ලන්ට මම බණ කියනවා. ඕගොල්ලෝ හිටියොත් ඕගොල්ලෝ ගහනවා අපට. සුදු ඇඳගත්ත මේ ගිහියෝ විවිධ වර්ණ ආදීන ගිහියෝ එච්චර චපල જાතියක් වංචනික જાතියක් ඔය වැන්ද සංඝයාට වඳින්නේ ආදරේට නන් නෙවෙයි. ගෞරවෙමුත් නෙවෙයි. රෙද්ද බඩ ගියා වාගේ වැඳිල්ලක් වඳින. ඇඳගෙන ඉන්න රෙදි වල බඩ ගියා වාගේ තේරෙනවා මෙච්චර ලස්සන කවන දැව විඥානේ කවදාකවත් ඒකට ඉත දෙන්නේ නැහැ. යා ලක්ෂිකුත් එකක් උත්තර බඳිනවා. අන්නේ විඥානේ කුටු කරන එක විතරමයි කරන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඕනම රහස් සංවිධානයක සංවිධානය හදන්න අවුරුදු 20ක් 30ක් යනවා. ඒකේ තියෙන පොදු නීතියක් මේ නීතිය කැඩුවොත් මරනවා. නීතිය හැදුවොත් ඕනම කෙනෙකුට වැඩි ගාණ ගෙවනවා. ඉතින් කැමැති කට්ටිය තේරෙනවා. සෑහෙන ගාණක් මරන්න ඕන. හැදුවට පස්සේ උන් මැරුවත් රහස හෙලි කරන්නේ වැඩේ කරනවා. ඊට පස්සේ ඒක රජයක් පෙරලනවා. ඉතින් රජේ පෙරුවොත් රජේ බැලුවොත් රහසොත්තු සේවය දාලා මේ රහන් සාහසත්තුන් අල්ලන්න රජේට හෝ රහතොත්තු සේවයට අහුවෙන්නේ මේගොල්ලෝ කුලියට ගත්ත කුලියේ වායු ටික විතරයි. උන් ලක්ෂයක් ඇල්ලුවට උන් සංවිධානය දන්නේ නැහැ. උන් ළඟ රහස් භාෂාවක් නැහැ. උඩ තියෙන්නේ අතට මාංචුවක් දාලා ඒක සූට් කේස් එකක් අතට දෙනවා. ඒ සූට් කේස් එක අවල් තැනට ගෙනිච්චට පස්සේ එයා මේක ඇරලා සූට් කේස් එක ගන්න ඌට සල්ලි දෙනවා. බාපව වරේ. මට පිටරට ගමනක් දෙන්න. සූට් කේස් එක ගලවන්න බෑ. සූට් කේස් එකෙත් මොකුත් නැහැ. මොනවා නිකන් ඩොකියුමන්ට්ස් එකක් කරේ මේ තියෙන්නේ. වැඩි යනකොට වැඩි කොහින්ද වෙලා මිනිහා ආපහු එන ඉතින් මේවා සදන්නේ මට මෙච්චර ගාණක් දෙන්නකෝ මම රට ගිහිල්ලා ආවම දන්නේ ඉච්චරයි. නමුත් මෙයා දන්නේ මේ අතරමැද ඔක්කොම රාසොත්තු ගමන් කරනවා නැත්නම් මද්ද්‍රව්‍ය ගමන් කරනවා මොනවක්වත් දන්නේ. ඉතින් මෙයා ඇල්ලුවත් 10 දිනක් ඇල්ලුවත් මෙයාට වැඩි බාර දෙන මිනිස්සයත් එදා කුලියට ගත්ත කෙනෙක්. එයාත් දන්නේ රහස් සංවිධානය මොකක්ද කියලා. එයා දන්නා පණීඩේ එන්නේ නිකන් ටෙලිෆෝන් කෝල් එකකින්. චිට්ටක් කියලා තිනවා ලයික් කණුවක් යට. වැඩේ යනවා. හැබැයි හරියට කරපු ගමන් සල්ලි හම්බෙනවා. හරිය කියන නැත්නම් මරනවා. ඒ තියෙන මනුස්සයා දන්නෙත් නෑ Tamanට ඕඩර් එන්නේ කොහෙන්ද කියලා. ඒ වගේ මට්ටම් පහකින් විතර පෙරලා තමයි වැඩේ යන්නේ. ඉතින් පොලිසිය අල්ලනවා අල්ලන්නේ අර වරුවේ හුලිය කෙලියට ගත්ත මනුස්සයා. ඒ ලක්ෂයක් ඇල්ලුවයි කියන්නකෝ. ඒතර පොලිසිය මේ මිනිහා මරන්නේ නෑ. ඉතින් කට උත්තර අර ගන්නවා මූ දන්නේ නෑ. මූ දන්නේ නැතුණාට ඕඩර් එකක් එනවා විධානයක් ඒ විධානය හරීම පිළිවෙලකට එන එක ඩිකෝඩ් කරන්න කවුරක්වත් දන්නේ නැහැ. මේ රහස් භාෂා. ඉතින් එහෙම අල්ලන උඩට උඩට අල්ලන ගිහිල්ලා අර අධ්‍යක්ෂක මණ්ඩලයේ එක්කෙනෙක් දෙන්නේ කල්ලගත්තට පස්සේ. ලේසි නෑ. මොකද මේගොල්ලෝ සංවිධානය හදන්න අවුරුදු මට 100ක් අමාරක් යනවා. අල්ලන්නත් ලේසි නෑ. හැබැයි අල්ලන්න ක්‍රමයක් තියෙනවා. අල්ලගෙන යනකොට මේ අධ්‍යක්ෂකලා අල්ලගත්තට පස්සේ මේ මිනිස්සුන් මරන්න මොකොත් තොන්නේ පාපොච්චාරණයක් ගන්න. එයා බොහෝ රසන රසාවක් කරන මිනිසෙක් නම්බුකාර රසාවක් කරන කෙනෙක් මේ රහස් සංවිධානයේත් වැඩ කරනවා එයාට ඉඳපු ගාන මෙච්චර ගාන සල්ලි හම්බ වෙනවා රහස රකින්න ඕනේ. පණිවිඩයක් දීපම පල්ලයට දෙන්න ඕනේ. වැරද්ද පෙන්නේ නැහැ නේ. මේ පණිවිඩය තියෙන්නේ අරක මරපම් මේක මරපම් අරක කරපම් මේක කරපම්. රහස් සංවිධානයේ අධ්‍යක්ෂකලා අල්ලගත්ත ගමන් ලොක්ක කරන්න ඌව මරනවා. ලොක්ක හොන්දේසි පිට අරන් තියෙන්නේ. තුන් හතරනේ කල්ලගත්තාම කවුරක්වත් කියන්න ඕනේ අල්ලලා දෙන්න ඕනේ අර ලොක්ක අහවලයි කියලා දැනගත්ත ගමන් ඒකේ හෙලි කරපු ගානේ මනසට ආයේ ලෝකේ ඉන්න බැරි වෙනවා බලනකොට එයා රජයේ ඇමතිවරේ රාජසිංහ දානේ ලොක්කා රජයේ ඇමතිවරේ. ඉතින් පත්‍රය දැම්මොත් මේ අධිකරණ ඇමති තමයි අපේ මෙච්චර මේ රහස් සංවිධානයේ ලොක්කයි කියලා දඬුවම් කරන්න ඕනේ නැහැ. ඒ නිසා විඥානීය කරන කැත වැඩ දැක්කොත් ඇති. ඥානතෝ බික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි. නෑ නෑ යානම් හරිම සුදු පාට කෙනෙක්. යා කවදාත් වැඩි කරන කෙනෙක්. කොහොමද කරන්නේ මේ? ආණ්ඩුවේ කැබිනට් එකේ වැඩ කරන කෙනෙක් නේ. එහෙම වෙන්න පුළුවන්ද කියලා දැන් මේවා සීරම දන්න දේවල්. උදාහරණ කියන්නේ රූපය අල්ලපන් වේදනා සංඥා සංකාර අල්ලපන් අල්ලලා බලපන් විඥාන මෙව්ව මේ ඉත්තොලව්වා වැඩේ ගෙනියන හැටි යා බොහෝම සතෙක් මරන්නේ නැති හොරකම් කරන්නේ බොහෝම සුද්ධවන්තයා හැබැයි ඔක්කොම මෙහෙවන්නේ මෙයා ඉතින් පන්දි ස්වාමීන් වහන්සේ කියන බුරුමේ ඒ රහස සංවිධානයේ අවුරුදු ගාන සැලසුම් කරන්න ඕන අල්ලන්න අල්ලලා ඒ ලොක්ක ගෙනාවොත් උසාවියට මට චෝදනා පත්‍රයක් දැම්මොත් සතුන් මරලා තියෙන හොරකම් කරලා තියෙන කාමිත කවදාකවත් නැහැ කවදාවත් මං සතුන් මරන જાතිය නෙවෙයි හොරකමක් නෙවෙයි. මං කරලව නැහැ. යා කරලා තියෙන්නේ තව කෙනෙකුට ඕඩර් එක දීලා තියෙනවා. එයා තව කෙනෙකුට දීලා තමයි හතා මැරලා තියෙන්නේ. ඒ අතරතුර ලොකෝටි ගාණ සල්ලි පාවිච්චි කරනවා. මෙයා සල්ලි තීන්දුව කරනවා. මම සතෙක් මරලා උසාවියට කාදා කරන අඩු දාන්න බෑ. මොකද එයා වැරදි කරන කෙනෙක් නෙවෙයි. එයා වැරදෙන පොළඹවන කෙනෙක්. නමුත් ප්‍රධාන වැරදිකාරට අහු වෙන්නේ ඔපිනියන් දීපු මියාමනස තමයි. ලොකුම වැරද්ද දෙන්නේ ඒකට. ඒ වගේ තමයි මේ විඥාණය දෙන ලණුව මොකද්ද කියලාවත් දන්නේ නැතුව විඥාණයට පොහොර දාගෙන මේක මගේ අභිරුචිය මේක මගේ මන අපේ මේක මගේ අභිමතාර්ථය මේක තමයි වෙන්න ඕනේ කියාගෙන අපි මේ නට නැටිල්ල හරහා තුාලේ <coughs> පින්නගෙන ජීවත් වෙන හිඟන්න වගේ අපි මේ විඥාණයට පොහොර දානවා. මේ සම්බුද්ධජානන්සේ දේශනා කරනවා විඥාණයට පොහොර නොදා ඉන්නවනම් විඥාණයට ආහාර නොදී ඉන්නවනම් ඒ බියේ විය කියලා මැරලා යනවා. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ අපේ රුචියට, අභිමතාර්ථයට කණ්ඩ බොණ්ඩ දිදී කියන බාන්නක විඥානයේ එන්නෙන්ද වැඩෙනවනේ. කොහොමද වෙන්නේ? නමුත් අපි දන්නේ මේ අපේ රුචි අරුචියට මනාපමන අපිට බිල්ල කඩාන වැඩ කරන්න වැඩ කරන්න විඥානේ පෝර ලබනවා. අන්න ඒක දකින්ද කරන භාවනාව හරි ඇතර භාවනා කියන්නත් බෑ ඒකේ. ඒකෙදි කරන්නේ රූප අරූප දෙක පිළිබඳ භාවනා කරනකොට විඥානේ කොටු වෙනවා. විඥානේ ඩ්‍රැකියුලාට කුරුසය ඇල්ලුවා වගේ වෙනවා. එහෙම නැත්නම් හොරෙක් එළිය තියෙන තැනට ගත්තා වගේ. නැත්නම් සාපෝගෙන් කවුරු හරි බඩු ඉසිලෙන් පුරුදු වෙලා කරනවා ඉන්න මිනිස්සෙක් උස්සනකොටම අතේ ලේ පිට ඇල්ලුවා වගේ. කට උත්තර මොකක්වත් නැහැ. ඔය විජිවිර අල්ලන වෙලාවේදී ඔත්තු හොයලා හොයලා හොයලා එයා එතකොට ඔය රවුලක් නැහැ, කොණ්ඩෙත් නැහැ. පෞල් ජීවිතයක් ගත කරන මිනිස්සේ ඩෙන්ටි කාඩ් එක ගනිලා මේ Tamanද කියලා අහනකොටම දැනගත්තලු අය කට උත්තර නැහැ කියලා. මම ගෙනියන්න කවුරක්වත් ගෙදර නැහැ. බල්ලෙක් ඉන්නවා. ඌ මම හරි ආදරෙයි. මම මේ සල්ලි ටික කඩේට දීලා ඉන්නම්. ඒ කඩේ මුදලාලි මේ සල්ලි තියෙනකම් බල්ලට කණ්ඩ දෙයි. අපි යන් කියලා ගියා. මිනිහා දන්නවා මේ ඩෙන්ටි කාඩ් එක පෙන්වුවාට පස්සේ ආයෙ කට උත්තර නැහැ. මේ ඉතින් අහු උනායි කියලා. විඥානයත් ඒ වගේම තමයි. ඊට කියන්නට උඹ සෙල්ලම් දැම්මට උඹ මම උඹ අල්ලන්න ගියේ. මම ඔබ යනකොට උඹ වැඩේ කරලා ඉවරයි. අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බි සංඝහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනා. මේ දුක් දින සංසාරයේ අනන්ත මම ඔබ හොයාගෙන විද්දා. ගේ කරන්න. ගේ හදන්න. බුදුජානක කියනවා මෙතක මට හරි ගියේ නෑ. අනේක ಜಾති සංසාරම්. ಜಾති සංසාරයේ අනන්තමම. අනේක ಜಾති සංසාරම් සන්දහ විස්සන් අනිබ්බ සම්පිටිපස්සෙන් ධාවනය කරා හම්බුනේ නෑ. ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනම් මේ ගේ හදන වඩුවා. ගේ අම්මා මන්තෝ කල්ලන්න යන්නේ. හම්බුනේ නෑ. ගහකරන් දිට්ඨෝසි මේ විඥානයේ ක්‍රියාත්මක වෙන ප්‍රධානම ඉත්ත ඉත්ත හැමතිවර තමයි සංස්කාර මම මේ කරන මම මේ අරග කරනවා මේ කරනවා කියලා චේතනාපූර්වක කරන හැම දෙයකම විඥානයේ ක්‍රියාත්මකයි විසංඛාරගතං චිත්තම් මම මගේ හිත මීට ඔස්සේ ප්‍රාර්ථනා නැහැ අදිෂ්ඨාන නැහැ විසංඛාරගතං චිත්තං තණ්හානං කය මැදේක ඊට පස්සේ විඥානයත් ඉවරයි තණ්හාවත් ඉවරයි ඉතින් ඒක නිසා ඒ විඥානයේ විශ්ින් කරන පළවෙනිම ඊ타මත්ම හෙන්චයියක් වශයෙන් වැඩ කරන්නේ චේතනා. අපි උදේට හැන්ද වෙනකන් චේතනා රාශියක් නෙදුවන්නේ. ඉතින් මේ චේතනා උච්චරම ඕනේද නැත්නම් ඊට වඩා අඩු ප්‍රමාණකින් කරන්නට ඇති. අපි කෑම හම්බ කරගෙන උයාගෙන කනකොට එන චේතනාවල් ගොඩක් යන්නේ නැහැ නේ. තැටි අරන් පොලිමෙන් ගිහලා දෙන බට්ටියක් කනකොට. කවුරු හරි බත් වෙලා දෙන ඉතින් ඕක ඕක එච්චරම රස නැති වෙයි. නමුත් අර හොයාගෙන ගිහිල්ලා ලුණු මිරිස් දාගෙන හොයාගෙන කනවට වැඩිය. දින බට්ටියක් කාලා හිටපන්. ඒ කවුරු හරි තීන්දුව කරයි. ඊමන්සුත් මිනිස්සුයනේ. ඊමන්සු උඹට බුදියාන දෙයි පැදුරා. බුයි මහා විශාල කවිච්චල පුදිනට වැඩිය ඕක ලේසි අරකට කොච්චර චේතනාද? ගුරු නිර්මාණ ශිල්පයන්ගේ චේතනා නව නිර්මාණ ඔක්කොම කරන්නේ. කෝකේ රුවක්වත් කරන්නේ බුදින එකනේ. බුදිය බංකෝ. දින පැදුරක දින බත්තයක් කාලා හිටපන්කෝ ජොලිනේ ජීවිතේ නෑ කියනවා මෙහෙම කවුරු හරි මොනවාරි තම්බල දෙයි දෙල්ලට කරි කොසයට කරි තම්බල කාලා හිටපන් මොයි පැදුරක් කියලා දෙයි බුදිය ගනි හම්බ කරගෙන කවිච් වල කොට්ට මෙට්ට සැප නින්දයි නින්දයි අතර වෙනස බල බලා ගෑනුගේ රෙද්දාස බල බල පාරයි තියෙන බෝඩ් දාලා තියෙන නින්දයි සැප නින්දයි අතර වෙනස ළඟින් අපේ මෙට්ටෙන් බුදියයි මේ මෙට්ටට යන්නේ පොඩ්ඩක් ගෑණියක් තියාගන්න. හරි ජොලි. අන්තිමට බබෙච්ච ඇස් ගන්නකොට තමයි තේරෙන්නේ. <laughs> මෙට්ටට ළමයි හම්බ වෙලා. ඔන්න විඳින්න සපනින්දත් අතර වෙනස. අනේ අර නිමල්ගෙන් ආන්න කොයිද ඉඳ තියෙන්නේ? ওই පැදුරක් කියලා ගන්න පුතිය ගන්නයි. ඊක කරන්න බෑ අපිට අපේ විඥාණයට ගැලපෙන්නේ. අපේ විඥාණය අවිල්ලා අපේ මහා වංශය. අපිට ඉන්න ඕනේ මේ මේමයි දකුණට ඔළුව දාන්න ඕනේ, උතුරට ඔළුව දාන්න ඕනේ, කොට දෙකක් තියෙන්න ඕනේ. බයිලා මොකුත් නැහැ නිින්ද ගියාට පස්සේ වණ්ඩි සාංශ කියනවා. ඇහ කන දේව නාසය තියා කයට හැප්පෙන මෙට්ටේවත් තේරෙනකන් නිින්ද යන්නේ. නිින්ද ගියාට පස්සේ එකක්වත් වැඩන්නේ ඒ සැපේ විතර සැපයක් ඇත්තෙත් නැහැ. ඒ සැපේදී රූප පෙරෙන්නෙත් නැහැ, රද්දයින්නෙත් නැහැ, ගඳත් නැහැ, රසත් නැහැ, පහසත් නැහැ. ඒක තමයි ලෝකෙදී ලොකුම සැපේ. ඉතින් දවස පුරාම අපිට තද කරන හම්බ කරන මොකටද මේ? මේ කෑම හොඳම කෑම හොයන්න. හොඳම කෑම කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලු හොයන්න. උන්නේ අම්බලගොඩ ඵලයන් බුදිය ගනින්. බුදුරජාණන්සේ සතුගුණේ ඇටේරියා කොළ ගොඩක් උඩ තුන් සිවුරු දාගත්ත බුදිය ගත්ත මේ රජ කුමාරේ. සතුටෙන් ප්‍රකාශ කරා. මම හිඟන්නේක් වුණාට රජපැටියෙක් මම රජපැටියෙක් වුණාට හිඟන්නේ. ඒතර විඥාණයට සිල්ලම් දාන්න බෑනේ. මොකද ඒක අපි පරිණාමයෙන් ගෙනාවු දෙන්නේ. ඒ සීතල උණුසුමට හැඩ ගැහෙනවා. තියෙන දෙයට හැඩ ගැහුණා. හෙට රජ මාලිගාවට ගෙන ඒකෙත් බොදිනවා. ප්‍රශ්නෙන්නේ නැහැ. ආන්නේ හැඩ ගැහිම නැහැ මනුස්සයාට. මම හැඩ ගැහින්නේ නැත්තේ මොකද? රුචි අරුචිකන් නිසා. රුචි අරුචිකන් මොකද? චේතනාවලමයි ජීවත් වෙන්නේ. වෙන මොනක් අන්න නැත්තම් චේතනා. ඉතින් විඤ්ඤාතය දැන ගැනීම සඳහා යනකොට විඤ්ඤාතේ විඤ්ඤාතබ්බං නමඤ්ඤති කියලා බුදුජාන් සඳහන් කරනවා ඒ අපි ගියේ පාරට කෙරුවා වගේ දකින්න දේ දැකිය යුත්තක් නෑ. ওই දකින්න දේ කියන්නේ උච්චර අරකල් දේ දැක්කා හොඳයි, අවල් දේ දැක්කා අසුවය අනම්මනම් පැත්තක දාලා දැක්කා ඉච්චරයි. අවිඤ්ඤාතං නමති අනේ මේක කල්පනා නොවේවා මට හිතවිලි පහළ නොවේවා කියලා කියන්න යන්නත් ඒවා. ගඟක් මුදක් තියනවනේ රැලි නගනවා කියන ගඟේ මුදේ හැටි. රැලි නැති ගඟක් මුදක් තිය කියලා හිතන්නත් එපා. ඊට පස්සේ විඤ්ඤාතබ්බං නමඤ්ඤති. මේ දේනම් කල්පනා කළ යුතුම මේක චින්තනය මේක වටිනා දෙයක් කියලා හිතන දෙහි චින්තනය කියලා වටිනා දෙයක් ඇත්තෙම නෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා නම් අපි වෙනවත් කියන තියෙනවා මේ චිතනවට චින්තනයට කියලා තෑගි දෙන්න වටිනවා. ඔක්කොම හොඳම චින්තකයෝ තමයි. විඤ්ඤාතබ්බං නමඤ්ඤති. මේ ලෝකෙම කල්පනා කරන දෙයක් නම් උඹට ඉන්නේ වෙන්න තියෙන දේ තමයි. ඔබ හිතලා බලලා කෙරුවොත් ඔගේ අවුලක් විතරයි සිද්ධ වෙන්නේ. ජීවිතේ මල් විහිං පල්. දින දී යනු හැඩ ගැහුණා ලස්සන ජීවිතේ. අපි මේක හැඩ ගහන්න ගියොත් කක්ක වෙනවා කියලා මේ විඥාණය අපි මේ යන දෙයට එපා මේකේ මේ බුලත් වෙලේ කනකොට කොන කඩලා කන්න ඕන. කුලේ කහපංකෝ. වැටකුළු වෙනකොට අර ධාරේ කපලා ඉව වෙනම මැල්ලුමක් කරනවා වැටකුළු මැල්ලුම වෙනම හදනවා. ওই වැටකුළු ධාර පිටින් කහපංකෝ ඉවරනේ. රිලව් කනකොට ධාරේ අයින් කරලා කාලා වෙනම හදලා නැහැ උන්ට කවදාකවත් එන පිළිකෙන්නෙත් නැහැ. කාපංකෝ උයනවායි සූපසාත්‍රය කියලා කිව්වහම අයියෝ ඒ සූපසාත්‍ර තියෙන උන්ට විතර නෙල්ලෙඩ තියෙනවා රිලවකට එම කවදාකවත් බඩ යනවා දැකලා තියෙනවද ටෙන්ෂන් නැවිලා තියෙනවා කියලා සයිකියාට්‍රික් කෙනෙක් හම්බෙලා තියෙනවා දැකලා තියෙනවද ගෑණි වෙනමිනියෙක් එක්ක ගියයි කියලා ප්‍රශ්නයක් උන්ට තියෙනවද දරුවෝ වදන්න ගියාම වින්න බම්මලා ගෙන්නගෙන සූතිකාගාර වෙනමයි නෑ ගස් උඩ. ඔය ෂෝක් එකට වැවෙන්නේ. ඒක වනචර වීමක් නෙවෙයි මම මේ කියන්නේ. ඇයි දේ මෙව අපි අතෑරියේ? අපි මේකද ශිෂ්ටාචාරය කියන්නේ. එහෙනම් මේ විශිෂ්ටාචාරය කියන්නේ විඥාන දීපුල අණුවක් නෙවෙයිද? අපි මේ ගොඩක් සෙනක එකතු වෙලා පවුල් කරනවා නම් මනම් කියාගෙන අපි මේ සල්ලි කියලා කුණු හරපැම්ම වාගෙන අපි මේ පවුල් ජීවිතය කියලා කුණු හරපැම්ම වාගෙන මොකද මේ වෙලා තියෙන්නේ? ඒක අපිට විනෝදයක් විවේකයක් විඥා විමුක්තියක් දීලා තියෙනවා. අපි හිරකරුවෝ බන්ධකයෝ වදකයෝ බාටපත් කළා තියෙනවා. දැන් බුදුදහම කියන අත්ත ගාන්න එපා සල්ලි. ලොකු ස්වාමීන් කියනකොට කියනවා සල්ලි අත්ත ගන්න සාක්කුවේ සල්ලි දාන සාක්කුවෙත් හැමදාම කුණු. අත දානවා ගන්න. දානවා ගන්න. ඒ සාක්කුවේ කුණු ගෑවෙනවා. සල්ලි අතාරපන්කෝ. කණ්ඩයි සල්ලි. ගෑණිත් අතාරපන්කෝ. ඒක නිසා මේ දෙක නැතුව ජීවත් වෙන්න අද හිතන්නවත් බෑ. ඒකට කැමැතිත් නෑ පෞල් කණාය. අම්ල තාත්තලත් කැමැති නෑ. ඉතින් ඒකේ නාම මේ විඥානයේ දකින්නයි මේ යන්නේ කියලා කිව්වොත් එමේ හිතන්නවත් එපා කරන්න බෑ ඒක කරන්න බෑ. මේ ਸਰබලදාරි දෙයයන් ආංශේ දකින්න බෑ. දකින්න හැදුවොත් ඇන්දොත් චිත්‍රකරණ උ මරන්න ඕන. ඊට හපන් අපේ විඥාණයට සලකන සැලකේ. ඉතින් අපිට මේ එහෙව් විඥානයක් අපි පරිේශෙන්ට ලක් කරන්න පුළුවන්ද? ලක් කරන්න බෑ. රූපේ සහ අරූපේ දෙක ගෙවම් කරන්න නැතුව. රූප වේදනා සංඥා සංඛාර කියන වගේ යම් පරිචයක් ආවට පස්සේ ඊගාට විඥානස්කන්ධය තියෙනවා. නමුත් පටිච්චසමුපාදයේ තියෙනකොට අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන. අවිද්‍යාව තියෙන තාක් සංස්කරණය කරනවා. මේ තියෙන දේ හොඳ නැහැ. හදන්න ඕන. නිර්මාණ කරන්න ඕන. වෙනස් කරන්න ඕන. ප්‍රතිසංශෝධන දාන්න ඕන. ඉතින් ඒ තාක්කල් වලිගුරු තියන්න නටනවා මිසක මේකට හැඩ ගැහිමක් අපිට කරන්න බෑ. අපි තන්නේ හැඩ ගැහෙන එක නෝන්ජල්කමක් කියලා. අපිට ඕන විදිහට පරිසරය හැඩ ගන්න. අපිට ඕන විදිහට එයා කන්ඩිෂන් කරන්න ඕන. අපිට ඕන විදිහට තාර පාර දාලා හදා ගන්න. පාර තාර දාලා හදා ගන්න. අපිට මේ කැලේ යන්න බෑ. අපි නිතරම ආරක්ෂක ඇමතිවරු දාගෙන වාහන තියාගෙන, සාපත්තු සරප්පු දාගෙන, වෛද්‍යවරයෙක් තියාගෙන, ඉන්ෂුරන්ස් කාර්යයක් තියාගෙන, බැංකු කාර්යය තියාගෙන ජීවත් වෙන්නේ. උන් ඔක්කොම මේ අපේ අනුකම්පාවට ඉන්න කට්ටිය කියලා හිතනවා. එක එක්කත් අපේ සුභ සිද්ධියට කටයුතු කරනවා. නෑ අපිට අමාරු වැටෙන සාක්කාලි දාලා කඩාගන්න එක විතරයි කරන්නේ. ඒ මොකක්වත් නැතුව පැත්තකට නඩ විඥානය කොටු වෙනවා. ඉතින් ගිහියන්ට ඒක පේන්නේ කම්මැලිකම විදියට. ගියන්ට හරීම නීරසයි මේ ජීවිතේ. කලාවද ජීවිතේ ගහකට ජීවිතේ උදේකලා ජීවිතේ හරිම කම්මැලි. ඒ නිසා ඒක හොයනවා නගරේ. ඒක ගිහිල්ලා දිලිසෙත් තැන් වල බලනවා. මේ නෛර්යානික සීසත් ධර්මයේ තියෙද කියලා. නෑ අසුචි වල වල කවදාකවත් මැනික් නෑ. අසුචි කොච්චර මෙරිකවත් නෑ. නිසා ඒකේ තියෙන හුදේකලාව. හුදේකලාව විතරයි රූප භාවනාවක් කරන්න පුළුවන්. අරූප භාවනාවක් කරන්න පුළුවන්. ඒක ගිව්වට පස්සේ තමයි තීරණ පට ගන්න කොච්චර භාවනා කරත් මේ හිත දෙන ලනු කන්න ගියොත් හිත දෙන ඔපිනියන් ගන්න ගියොත් හිත දෙන යොත් හිතපු දේ හිතිච්ච දේ විඤ්ඤාතේ විඤ්ඤාතබ්බන්නමයි ඒක කළ යුත්තක්ම නෙමෙයි මේ හිතනවා කියන එක මේ ගස් කුඹුරු ගොයෝ වවනකොට නියර තනකොළ වැවෙනවා ගොයිය ගහනකමට නෙමෙයි අර දාහන පොහොර වතුර ටික ලවනේ ඉති වලක් කරන්න බෑ එනිසා කුඹුරු වැවිලා එනකන් නියර පොඩ්ඩක් සුද්ධ කරලා දාපන් භෝගේ වැවුනට පස්සේ තනකොළ ගැලවිලා නැතල දාපන්. භෝගේ වැවෙනකම් පොඩ්ඩක් ඉඳ දීපන්. එතන මේ විඥානය කියන එක කොහෙන් හරි පවරක් අරගෙන විදිනවා. ඒ බුරුමේ තියෙනවා මේ ජලපහරක් ඒ ජලපහර දිගට බින්ගයක් තියෙන එක දිගේ යන්න පුළුවන්. තමාට කිලෝමීටර කමාර දෙයක් යනවා. ඉතින් යන්න ඕනෑවට ඇතුලේ හරි සීතලයි. මේ හුණු සැලික්නයිට් ස්ටයික් ටැලික්මයිට් හැදිලා තියෙනවා වැක්කෙරලා වැක්කෙරලා ලෝහුණු හැදිලා තියෙනවා. ඉතින් ඒකේ ඇතුලේ එළිය නැහැ. ඉතින් ඒ නිසා ගස් වලට වැවෙන්න බෑ. යන මිනිස්සුන්ට පාර පෙන්නන්න ලයිට් දාලා තියෙන තැන් වල ගස් ඇවිල්ලා තියෙනවා. නිල් පාට වෙලා තියෙනවා. විඥාණයට පොඩ්ඩක් ඇති ලයිට් එක තිබුණොත් ඔය මේ පොළවේ යට කිලෝමීටරක් විතර ඇතුලේ මිනිස්සුන්ට යන ලයිට් පාර දාලා තියෙන තැන් වල ලල්සෙවල හැදිලා තියෙනවා. මේ ඥානපෝණි කාමරෝ කියනවා අපේ විඥාණයට ඊට වැඩිය හපන් යාට පොඩ්ඩයි ඩෝනේ. උළුව දාගත්තට පස්සේ ඉත්තෑයකට කබල්ලායරි ඉංගල මුත්තා බලනවාන් කිව්වා වගේ මේක රිංගගත්තට පස්සේ බලනකොට අපිමයි පොහොර දාලා තියෙනවා අපිමයි ආරාධනා කරලා තියෙනවා අපිමයි පැදුරු එල්ලලා දීලා තියෙනවා වරෙන් මචං කියලා තියෙනවා. ඊටකල අපි කියනවා බයන්ඩකෝ මේ ගෙට ඇවිල්ලා හොරකම් කරන්න ගියානේ කියලා. ඉතින් මහායාන බුද්ධාම කියනවා ගෙට එන හොරා පුතයි කියලා පටලවාගෙන නා කියා. ගෙට ගත්තොත් මොනවද වෙන්නේ කියලා. ඇන්දකොරේ තමගේ ගෙදෙට්ට එන හොරා මගේ පුතා වෙන්න ඇති කියලා හිතලා ගෙට ගත්තොත් හොරාට මොකුත් කියලා වැඩක් නැහැ නේ. ඉතින් අපි තුදෙන්ලා ඇන්ද වෙනකන් අපේ රුචි, අපි අභිමතාර්ථය, අපේ ප්‍රාර්ථනාව, අපේ පණිවිඩය මෙවනේ පුරවන්න හදන්නේ. පුරවන්න හදන්නේ මේ අනික් කටියට හොරේ. එහාට පැදුරට නොකිය අපි අපේ වැඩේ කරගන්න හදනවා. ඉතින් මේක තමයි විඥානය කියන්නේ. මේකට ආධාර කාර්කය වෙන්නේ අවිද්‍යාව අවිද්‍යාවට ආධාර ගන්නනේ තමා වෙද්ද සංස්කාර විඤ්ඤා මේ චේතනා චේතනට සංස්කාර තියෙනකන් චේතන නටනවා අසීමිත ආසාවල් රාශියක් සහිතව මිනිහ ඉපදෙලා අසීමිත ඉපදෙනකොට නම් තිබුණේ අතරමැද දැවිලා අසීමිත ආසාවල් ඉෂ්ට නොකර මැරිලා යනවා. ඒකට කියනවා තට්ටය. සීමිත කෙස්ගස් දෙකකින් අර විශාල තට්ටේ වසා ගන්න ගන්න උත්සාහය වගේ එකක් තමයි කියනවා ආර්ථික විද්‍යාව. දුක කොයිලාවත් පනාවක් ඔළුවේ තියෙනවා. අර තියෙන කෙස්ටක්ස්ගෙන් ඌ වැඩිම අර මේ තට්ටේ නැති බව පෙන්වන්න හදනවා. කොණ්ඩේ වැඩි කාට ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් විඥානේ හතිය කවරකින් හදන එකත් අර තට්ටේ තියෙන කෙස්කත්තිකෙන් වහන්න හදනෝගේ 50ක් තියාගෙන කොණ්ඩේ පීරන වැඩිම තමයි වැඩි. තට්ටයගේ වැඩි එහෙමයි මෙතන තට්ටේ නැති ඉඳ බේරනවා. හිටියොත් එහෙම තට්ටේ කට්ටේ ඉතර තට්ටය මොට්ටය පස්සේ තට්ටය කට්ටයයි කියලා අනම්මන කඩා ගොඩක් තියෙනවා. ඒ කොහොම වුණත් මේ විලි වහ ගන්න හදන හැදිල්ලෙන් කරන්නේ තියෙන ටිකත් එළියට එන එක. අපි මේ විඥාණයට අභියෝග කරන්න එන රූපයක් පාස රූපයක් බව දැනගන්නවා. වේදනා සංඥා සංඛාර කියන නාම ධර්මයක් වෙන පාස දැනගන්න. දැනගත්ත ගමන් විඥාණයට මේ දෙක බෙදලා ආණ්ඩු කරන්න බෑ. විඥාණය කියන්නේ මොකද්ද ප්‍රශ්නේ? ඔව් මේක රූපයක්. ඔව්. මේක මූල කර්මස්ථානේ. ඔව්. ප්‍රශ්නේ නෑ මම දන්නවා. නෑ මේක වේදනාව. ඔව්. වේදනාවක් තමයි. එයාට එතකොට ඒකේ අයියෝ වේදනාව කවද මැරෙයි පිළිකා හැදෙන්නේ. බයිලා මුකුත් ඕනේ වැඩිපුර කතා ඕනේ මේ වේදනාව. කියලා මේ විඥානේ විඥානේ මතින් නතර කරලා එන්න නතර කරන එන එක නතර කරන්න එපා. හැබැයි එයා දෙන ලනු ඒ දෙන තිකේ ගොඩ පෙරක දෝරුකම් කතන්දර ගෙතිල ගෙත්තම් පන්නම් වැඩ නතර කරගෙන හිටියොත් පෙනේ අපි මෙතෙක් කල් නිවන් භාවනා කරන්න කියලා මොන තරම් මේ විඥානේ නතර කරන්න උත්සාහ කරලා තියෙනවද කියලා. විඥානේ නතර කරන්න හදනවා කියන එක මේ වමන වේග, විරේචන වේග, ශුක්‍ර වේග, අසුචි වේග, මූත්‍ර වේග නතර කරුවොත් අපස්මාර. ඕනේ වෛද්‍යවරයෙක් දාන්න. වමනයක් එන්න නම් වමනේ යන්න හරපා. බඩේලි යන්නේ ගියොත් පොරොප්ප ගාලා හිර කරන්න එපා. යන්න හරපා. මූත්‍රා වේගය යන්න හරපා. අසුචි වේගය යන්න හරපා. මත කරොත් අපස්මාර. අද ශිෂ්ටාචාරය කියන්නේ අපස්මාරය. එමන්ච වෙලාවට කහින්නේ නැහැ. වෙලාවට කෙල ගහන්නේ නැහැ. වෙලාවට මූත්‍රා කරන්නේ නැහැ. වෙලාවට අසුචි පිට කරන්නේ වෙලාවක රමණේ කරන්නේ ඔය කැලේ සත්තු වගේ මිනිස්සු රමණේ කරන්නේ මොකද ශිෂ්ට නැහැ කියලා දාලා. දැන් මිනිස්සුන්ට මානසික අසහන. මේ ශිෂ්ටාචාරය කියන්නේ ඒකට කියන්නේ අපස්මාර රෝගයක් කියලා. ඒකයි බුදුරජාණන් කියන්නේ කැලියට ඵලයන් කියලා. කැලියට ගියාම විඥානයේ හැටි බලන්න පුළුවන් අපිට. අන්‍ය විඥාණයට බලන්න විඥානයේ විඤ්ඤා තබ්බං නමඤ්ඤති හිතේ යුත්තකුත් නැහැ. හිතන දේ වළක්වන්නත් එපා. මේ හිතන දේ හිතන්න තරම් දෙයක් ඇත්තෙත් නැහැ. නොහිතන්නත් එපා. කියලා මේ විඥානේ තේරුම් ගන්න නැත්නම් විඥානෙට පිටිය දීලා නටන්න අරින්ද යෝගාවචරය මේ රූපයත් එක්ක හොඳට 18 දන්නත් තන්නේ හත් අඩිය නටලා පුරුදු කරගන්න. ඒ පුරුද්ද කියලා කියන්නේ දැනට නටන්න දුන්නාට පස්සේ රූපේ වැඩ කරන හැටි පූර්ණ නිගමලින්තරෝ කෙලිම ප්‍රකාශ කරන්න. ඒතර ගුරුන්නාන්සේ කියලා දෙයි. ඔක මෙහෙම වෙන්න තියෙන මේක මෙහෙම වෙනකන් ඉන්න ඕනේ ප්‍රකාශ කරන්න. නැත්නම් ප්‍රකාශ කරන දේ මේ මේ විදිහට සුද්ධ වෙන්න ඕනේ කියලා හිතුවොත් ඒක විඥානයේ ලණුවක් බව තේරුම් අරගෙන මේක තේරුම් කරගන්න ගියොත් ඒ රහතන් වහන්සේ තියෙන විඥානයේ නැතුව නෙවෙයි. විඥාණයට පොහොර දාන්නෙත් නැහැ, නතර කරන්න යන්නෙත් නැහැ. මේක මෙහෙම මෙහෙම වෙන්න ඕනේ කියන්නෙත් නැහැ. එන ටික එන ටික වශයෙන් කියන්න ගන්න. ඒක ආර්ය වෝහරය කියලා කියනවා. දිත්තේ දිට්ඨමත්තම් භවිසති මුතේ මුතමත්තම් භවිසති සුතේ සුතමත්තම් භවිසති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිසති. එයා දන්නවා මට මෙහෙම දෙයක් කරන්න හිතුණා. කියලා කට්ටියට කියන ප්‍රශ්නය ඒක දෝෂයක් නෑ. නෑ මට එහෙම හිතුණොත් මට ඔයාට එහෙම හිතුණා මට හිතුන්නේ නෑ ප්‍රශ්නයක් නෑ. ඒ හැටි. ඒකේ මේ සදාචාරය මොනක් කරන්නේ? ඒක අපි හෙලි කරපුවම පේනවා. මේ විඥානේ අපි ඇදගෙන යන්න හදන හැටි. රහසේ කරන්න ගියොත් තමයි මෙතන අහුවෙන්නේ. බුදුරජාණන්සේ දේශනා කරනවා තථාගතප්ප බික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නපටිච්චාන මහන්නේ මේ තථාගත දේශිත ධර්මය හෙලිකෙටුවොත් බබලනවා වසංගන්න ගියොත් ඡට වුණොත් මායාවේ වුණොත් බබලන්නේ ඒකයි අපි මේ සමූහ එකතු වෙලා සාකච්ඡා කරනවා සමූහ එකතු වෙලා ධර්ම දේශනාවට අහනවා අපි පුළුවන් තරම් ඒ තියෙන පව් හෙලි කරනවා සමා කර ගන්නවා ආපත්‍ය දේශනා කරනවා මේ වෙන කෙනෙකුට අයිතියක් නැහැ මගේ ආපත්‍ය සුද්ධ කරනමුත් මට අයිතියක් තියෙනවා හෙලි කරන්න හෙලි කරනකොට අනිත් එක නයි එහෙමයි ස්වාමීන් වහන්සේ කියනකොට ඉබේම අහෝසි වෙලා ඉවරයි. ඉතින් මේ පෘථග්ජන ජීවිතය කියන්නේ පව් කරනවා බන්දිවට පසන් ගන්නහල. හරි ඍතුවාලේ මේ සරව එනවට ප්ලාස්ටරයක් ගැහුවා. ඉතින් අරක ඇතුලේ පැහැවනවා. ඇතුලේ අර්බුද කරනවා. තුවාලේ වනමුකේ පාදන්. යන ඕජාවට යන්න ඉවරයි. පුරු ඇදිලා ගියාට පස්සේ ඉවරයි. ඒක වහගෙන හිටියයි කියලා වහගෙන සමාජයට ගියයි කියලා හරියන්නේ නැහැ. ඉතින් ඒ වෙනුවට බුදුරජාණන් සඳහන් කළා තියෙන්නේ මේ විඥාණය විඥාන වශයෙන් දැන එක පිළිබඳ මඤ්ඤණා කරන්න එපා. එහෙම කරන එක තියෙන තාක්කල් පුතඥයි. යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා මේ විඥානේ වෙන දේ ගැන අදහස් ප්‍රකාශ කරන්න ගියොත් විඥානේ වෙන දේ ගැන අර්ථකථන දෙන්න ගියොත් ඒ නිසාම කෙලෙස් හට ගන්නවා. ඒක එහෙම තියන්න. යන් හිතත් මුසාව හොති ඒ ඒක උපමට්ටම් කරන්න ගියාම ඒතර මුසාව වෙනවා. චපලකම වෙනවා. උපමට්ටම් කරනවා කියන්නේ මෙන්න මේ ටික මම උපමට්ටම මේක තමයි ස්වභාවය. බලනකොට ඌ ආහන එකගේ හිතයි දකින්න එකයි කියන එක නයි දෙකම එකයි. අපිට ඒක කරන්න බෑ අපි හිතනවා අනික් මිනිස්සු අපි අව탁සිරු කරાવી කියලා මේ කියන දේ උපමට්ටම් ආලවට්ටම් දාන. ඒක තමයි බොරුව කේලම හිස් වචන පරුස වචන කියන්නේ. ඔයින්තරව හරි ලේසි කතා නොකර ඉන්න. මොකක්වත්ම නැහැ නරක නෙමෙයි නමුත් කතා කිරුවොත් නේ අහුවෙන්නේ. කතා නොකර හිටියොත් නැහැ. හැබැයි ඒක නෙවෙයි නිවන කියන්නේ. නිවන කියන්නේ කියන දේ කියන හැටි දකින් දකින් හැටි කතා කරන. ඉතින් ඒක ditta sutamuta කියන ඒ දේවල් කරගෙන කරන යනකොට විඥානය කොටු වෙනවා. කොටු වෙන එක තමයි කම්මැලිකම, නීරසකම, බය කියන්නේ. බය කියන්නේ කෙලෙසයක්. අන්න ඒකට බය නැතු ඉදිරියට යන්න ඊට ඉස්සලා භාවනා හැදෙන්න ඕනේ. හැදුනට පස්සේ විඤ්ඤාතයේ විඥාණය පිළිබඳ භාවනා තමයි මොන දෙයක්වත් නැතුව හොඳට හිත විවේක වෙලා ඉන්නකොටත් හිත සලසුම් හදනවා. හිත අහනවා ඊගාට මොකද කරන්නේ? කම්මැලි. නෙගිටපන්. බලයන්. කොයිද යන්නේ? කබලෙන් ලිපට. ඒත් ප්‍රශ්නයක් නෑ යන්නේ කබලෙන් ලිපට බව දැනගන්න. අන්නේ විතර මේ විඥාණයට ප්‍රසිද්ධියේ නටන ඉඩ දුන්නොත් එහෙම නැත්නම් එයාගේ වෙස්මුණ ගලවලා බැලුවොත් හරියටම හොර මුලේ කණ්ඩායමේ නායකයා අල්ලගෙන මෙන්න මේක තමයි මෙතෙක් කල හොරකම් කරුවේ කියලා ප්‍රකාශ කරන්න විතරයි ඕනේ. ගහන්න බනින්න ඕනේ නැහැ. මොකද ඒ තරම් මෙයා සුද්ධ චරිතයක් රඟපාගෙන හිටියේ. ඉතින් රහතන් වහන්සේ ඊට පස්සේ අඳින්න යන්නේ. ඊට පස්සේ මේ මවාපාණ්ඩ යන්නේ ඇති දේ ඇති හැටියට කියනවා. ඒකට පේනවා ඇත්තටම ඉස්ලාත්මන් රහත් වෙලා ඉඳලා තියෙන්නේ. රහත් වෙලා කියලා වලතුන් ලැබෙන්නේ ඉස්සර මම ඔක වසන් ගැව්වා. දැන් වසන් ගන්නෑ. ආර්යයන් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා වැඩි ළඟට ගියා කියන්නේ මේමයි ප්‍රශ්නේ කියලා. ඉතින් මම කියන්නේ මොකද්ද ප්‍රශ්නේ කියලා. මම ඒ දවස්වල ගිහිල්ලා මම ළඟ තියෙන කඩප්පුලිකන් ඔක්කොම ධම්මික හමුරන්න කියනවා. ඉතින් ධම්මික හමුර කරබන්න මොකුත් කියන්නේ. මම ගාව ස්වාමීන් මොකද කියන්නේ මොනවද කියන්නේ? ඉතින් මමත් ඔහොමනේ. මම කොහොමද මේ මේ කඩප්පුලි. ඉතින් මම සකොල්ලෝ ඉන්නවා ඕක නොකරන. ඕක තමයි කොල්ලන්ගේ ඇඩියෝ ප්‍රශ්නයක් නැහැ. මෙන් බලපන් මම කරපු ටික. කියලා මට ෆොටෝ වෙන්නේ. මට දැන් ඊට වැඩිය ලොකු බොරුවක් කියන්න ඉතලා ලොකු කඩප්පුලිකමක් කියන්න ඉතලා මේ සමාති කුලප්පු වෙයි කියන්නේ කුලප්පු වෙන්නේ නැහැ. ඉතින් මට හිතුණා මේ මං ගිහියා මේ කඩප්පුලිකම් කරලා ගිහලා ආම්තුරන් කිව්වා මහාම්තුරු කියනවා නම් ඒක හෙලිකරන එක ලොකු දෙයක් ගණන් ගන්න එපයි කියලා. අවුරුදු 8ක් විතර ගියා මට තේරුම් ගන්න මං හිතන්නේ ආම්තුරු මට ගහලා එන්න එපා මයි ළඟට කියලා බැනලා එලවයි කියලා. ඉතින් ආම්තුරු කියනවා මේ කියපන් මම මට බෙල වැඩ තියෙන නමුත් උඹ කියන එක වටනකමක් තියෙනවා. ඉතින් ළඟ බෝගහක් තියෙනවා බෝගහ තියෙන ලොකු ගල් තලාවක අපි දෙන ගල් තලාව වරිතයි මම කියනවා මං හිතන්නේ ඒ සංස බොම අකමැත්තෙන් අහ ඉරකෝ වැඩක් නෑ මට මගේ කාලේ තමයි මේ කියන එකේ වටිනකමක් තියෙනවා ඉතින් මං කෝ සමාජ මේ සමාජ විරෝධීන් හරි මිනිස්සු ඉතින් කොල්ලෙක් කියලා ඕව නොකිරුවත් තමයි පොන්නේක් වෙන්නේ ඔය කරන්නේ කොලුකම් නෝන්ජලෙක් නෙවෙයි අපිට කියන්න පුළුවන් තින්න තමයි සාසනය කියන්නේ ඕන වෙලාවක වරෙන් මට කියලා වරෙන් මම කොහොමද කියලා එන්න නම් බෑ. එහෙනම් මං හිතේ නැත්තම් තරහ වෙනවා. මගේ ඒකේ ප්‍රශ්නයක් නැහැ. මං එන්නම් මෙච්චර දුර හිටියොත් මං කතා කරලා යනවා කියලා ඒ හෙලි කිරීමෙන් ඒක ਸਰුවඥන් අංශය පහළුණා වගේ. විඥාණයට පෙන්වන්න බෑ හෙලි කිරීම. අයිට මේ ශිෂ්ට ලෝකෙට හෙළුව පෙන්වන්න බෑනේ. ඇඳගෙනම ඉන්න බෑ කට්ටිය හිතන්නේ දැන් ඇඳගෙනම ඉපදෙන්න ඇති කියලා නේ. මේට <laughs> එනකොටම පිස්සු හෙළුවෙන් අපි ආවේ. බුදුජානන්සේ සඳහන් කරනවා මේ මස් ඇද්දා කුරුළු ඇද්දා ඉන්නේ හෙළු එල්ලු. එතු දඩයන් කරගෙන ඉනකොට කැලෑමේ ශිෂ්ට මිනිස්සු යනවනේ කැලීර දර කපන්න ගස් කපන්න දැක්කට පස්සේ උජහට පඳුරකටම ආවෙනවලු. අර ශිෂ්ට මිනිස්සු දැකම නිසා. ඉතින් බුදුරජාණන් ඥානෝ හේ පඳුරකට මුවා වුණාට හෙළුව වැහෙනවද කියලා. අපි කොච්චර ඇඳුම් ඇඳගෙන හිටියත් යට හෙළුව තියෙනවනේ. මේ ශිෂ්ටාචාරය නිසා මේ හෙළුව වහන්න උදන් උනේ බුදුන්සේ පහන් ශිෂ්ටාචාරය ආවට පස්සේ ඒක මම පිළිගන්නවා. මේක හෙලි කරන්න තියෙන බය නිසා කී දෙනෙක් සීදීනස ගන්නවා. කී කෙනෙක් බයද මේ රෙද්ද ගැලවිලා වැටුනොත්. ඉතින් සර්වචනාංශරි සිද්ධ වුණා එක දවසක් ඒ වගේ බමුණෙක් ආපු වෙලාවක ඒ ආවේ බුදුදහමගේ දිචිස්මා පුරුෂ ලක්ෂණ බලන්න. එකක් තමයි බුදුදහමගේ මේ කෝෂගත ලිංගේ. ඉතින් මෙහෙම ඉන්නකොට බමුණ බැලුව බුදුහාම හිටපු ගමන් දිව දික් කළා නල්ලේ ඉන්න මැස්සෙක් කෙලවල ඇරියා අටිගයි කාරි. අතපය දිග ඇල්ල බැලුව ඔක්කොම දැන් මූට 31ක් ෂුවර්. ඉතුරු එක පේන්නේ නැහැ. ඉතින් බුදුහාම ඒකත් පේන්න දහලස් ඇව්වා. බමුණට දැන් බුදු බමුණ බුදු වෙනවා. මොකක්ද දැකලා? <laughs> සිවලිංගේ දැකලා නෙමෙයි. බුද්ධ ලිංගේ දැකලා. අපි මේ ලිංගේ වහගෙන තමයි ශිෂ්ට වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ළඟ තියෙන මේ හෙළුව හෙළුව සහ හෙලි කිරීම කියන කාරණාවේදී කොච්චර මේ අහුවෙලා තියෙනවද කියන්නේ. මම කියන්නේ මේ පල්ලෙහාට ගිහලා ඇඳුම් ගලවගෙන ඉන්න කියලා. ඒක නෙමෙයි මම මේ කියන්නේ. මේ අමුතරෙන් දාගත්ත මේ ශිෂ්ටාචාර නිසා විඳවන විඳවිල්ල විඥානයේ කුමන්ත්‍රණයක් බව දරගෙන. ඇයි අපිට නිදහසේ ජීවත් වෙන්න බැරි? ඇයි අපිට නිදහසේ ජීවත් වෙන්න ආර්ය සමාජයක් හදාගන්න බැරි? ඇයි අපි මෙවයි මනින්නේ මිනිස්සු? કોઈ කොච්චර කඩපුලිකම් කරුවත් මනුස්සකම නැති වෙනවද? කතාකවත් නැහැ. පණ පංච ආනන්තරිය කුසල කර්ම බුදුරජාණන් ශ්‍රී දේශනා කළ තුන. ඒත් ලබන ආත්මේ ආයෙ හම්බ වෙනවා. මේ ඇයි මේ මිනිස්සු වර්ග ભેද බෙදන්නේ? තන්නේ කර විඥානේ එකම වැඩේ වර්ග ભેද බෙදන එක. අපි ඔක්කොම එකයි. ආදන්නාංශයත් එකයි, සීක පුද්ගලයාත් එකයි, පුත්තජනයාත් එකයි තුන් දෙනාටම එකම හැකියාව තියෙනවා. ආදන්නාංශයක දන්නවා. සීක පුද්ගලයා ටිකක් දන්නවා. සීක පුද්ගලයා දන්නේම නෑ. එයා හිතනවා මෛත්‍රී බුදුන මෛත්‍රී බුදුහාමුදුරුවෝ ගාව තමයි වැඩි තියෙන්නේ කියලා. අන්න වෙනස විතරයි. ඒ දේ ඇති කරන්නේම විඥානය. එනිසා අපි විඥාණයට විඥාණයෙම බබා බාර දෙන්න ඕනේ. ඒ මොහිනී කොල්ලෝ අල්ලගන්න දෙනකොට ගොම්මනේ ෆ්ලූට් එක ගහගෙන ඉන්නකොට ඇවිල්ලා රෙද්ද කඩා වැටෙනවා කියලා බබා අතර දෙනවා. බබා ඇල්ලුවොත් මේක යක්ෂණියක් වෙනවා. බබා බෝධිලිමෙක් වෙනවා. ගත්ත ගමන් තරුයන්ඩ ගහන්න ඕනලු දරුවා. එතන මැරෙන්න ගහන්න ඕන. එතකොට මොහිනි දන්නවා මෙයා අල්ලන්න බෑ කියලා. අපි ගියොත් එමානේ දරුවෙක් කම්බෙච්ච අනිතකේ තරුණ ගෑනුකෙ ඉතින් බොක්ක උණු වෙනවනේ කොච්චර කියලා කයි. මේ රෙද්ද කඩා වැටෙන මට බබා අතර ගන්න හිතෙනවනේ. ශිෂ්ටාචාරය කියන්නේ මේ බබාට තමයි. මේ බබා අතට යන්න අපි බබා නලවන්න හදනකොට මොහිනි ඇවිල්ලා අපිව වහලා ගන්න. මොහින්නේ බෑ කවදාකවත් දරුවා අතර ගත්තේ නැත්තම් වශී කරන්නේ. බබා දීමෙන් තමයි හැම දුන්නා වගේ දෙන්නේ. ගත්ත ගමන් තරි ගහින්නම ගැහුවොත් එයත් එක්ක වමෝහිට ආය වළක්වන්න දෙයක් නැහැ. ඒක මේ විඥානය අපිට එක එක බබාලා බාර දෙනවා. මේ ආනපාන කරනකොට හරිය හොඳයි සද්ධාහනෙක් කිය. හිතවිලි ආනේ. ගත්ත ගමන් තරි ගහින්න ගන්න. නැත්තම් ගණන් ගන්න තු වෙන. ගත්තා වගේ ඉන්නවා ගන්න නැහැ. අපි යනවා පොදු ආනපාන. ඒක මොහිනිට කරගන්න දෙයක් නැහැ. අපි මොහිනිට බැලලා වැඩක් නැහැ. මොහිනීගෙත් මේ ඉස්සරහ පැත්ත විතරයි ලස්සන. පිටිපස්ස පැත්ත කුණුපණුවන් ගහපු තුවාලයක් තියෙනවා. බලන්න හොඳයි සිප වෙනඳ ගන්න බෑ. සිප වෙනඳ ගත්තොත් වෙනඳ ගන්න තුවාලයක්. ආන්නේ වගේ එකක් තමයි මේ සංසාරේ සැප කියන එක. අපි මේ වෙනඳ ගන්න හදන්නේ. ඉතින් විඥානේ ඒකට ආලවට්ටම් දෙන එක තමයි මේ মালටි මිලිටරි බිලියන් කම්පැනි වලින් කරන විලඳ ප්‍රචාර කියන්නේ. විඥානේ හැම. ඉතින් අපි ජීවත් වෙන්නේ ඒකනේ. මූලික අවශ්‍යතා නෙවෙයිනේ. ඉතින් මේ විඥාණයට කරන සටන කියන්නේ අපි තාම අහිංසක, ඊටාම නිහතමානී පිරිමැසුම්දායක ජීවිතයක් ගත කරනවා. සෝබනේ නැතුව අවශ්‍ය දේ කරන්න ගියොත් අපිට භාවනා කරන්න ඇති වෙන්න කල් ලැබෙනවා. ඔය දැන් තියෙන බද බන්ධන මොකක්වත් නැහැ. ඒක මේ විඥාන විරුද්ධව යුද සකස් කිරීමක් විතරයි එතන තියෙන්නේ. තාම වැඩේ පටන් අරගෙන නැහැ. හැබැයි වැඩේ පටන් ගන්නකොට විඥානේ දැනගන්නවා මේක සත්‍යක බේරන්න බෑ කියලා. සෝබනේට ගියොත් තමයි විඥාන ඉදිරියට. ඒ නිසා ඒ විඥානීය කරන දෙයට විඥාතය කියලා කියනවා. අපි මවාගත්ත ලෝකෙට විඤ්ඤාතය කියලා කියනවා. අපි ඉන්නේ අපි මවාගත්ත ලෝකෙක මනෝපුබ්බංගම ලෝකෙක මනෝමය සුඛෙක මනෝ මනෝසෙට්ඨ ලෝකෙක. ඒක අපි හිතන්නේ අපි මවාගත්ත ලෝකයක්. ඒ නිසා මේ දකින්න ඉස්සරහට ඉන්නේ මම මවාගත්ත ලෝකයක්. ඒකට රංගපාණ්ඩ යන්න එපා. මේ මැවීම තීරුම් අරගෙන මේකේ සතිය පිහිටවන්න විඥානේ පිහිටවන්න පටන් අරගත්තොත් ඒක ශිල්පයක් එතන තියෙන. দাড়ি දාන දෙයක් එතන නැහැ. දුවට දැනගෙන කරන්න. ඉතින් ඒකට යන්න තමයි මම කියන්නේ රූප වේදනා සංඥා සංඛාර කියන මේ හතර જાතිය තේරුම් ගත්තට පස්සේ විඥානයේ ඇති හැටියෙන් දැන ගැනීම කියන එක යොන්සෝ මනස්කාරය. සති සම්පජාඤ්ඤය. යා ඒතියෙද්දිත් අපිට දහංගට දාන. ඒතියෙද්දිත් ගොඩ පෙරක දාන. ওই දින්න අරින්න. දෙමින් දෙමින් දෙමින් මේ ගොඩ පෙරකවරුකම දහංගට කියලා අවබෝධ කරගන්න පටන් අරගත්තොත් ලෝකේ අපි රවට්ටන්නේ අපේ විඥාණයම රවට්ටන්නේ විඥාණය රවට්ටන්නේ සංස්කාරහරා සංස්කාර වලට ආධාර කරන්නේ අවිද්‍යාව අවිද්‍යාව දකින්න ඕනේ නම් මේ විඥාණයගේ ක්‍රියාකාරකම් දකින්න විඥාන නැතුව නෙවෙයි එනේන බෝලෙට ගහන්න ඕන විකට් එක බේර ගන්න ආහනේ කටයුතු කරන්න තමයි අපි අනිකුත් භාවනා ක්‍රම කරන්නේ. මේ භාවනා කරන වැඩක් නැහැ. ඒකේ කෙලපැමිණෙන විඥානයේ දක්වාම ගෙනිච්ච නැත්තා. ඒ ටික අනික් කිසිම ආගමක නැහැ. එතෙන්ට යනකන් ටික ඔක්කොම හුඟාක් වෙලාට අනිත් ආගම් වල තියෙනවා. බුදුහන්සේ ඒ ටික කරලා එහා පැත්තට යන මේ සිකප්පත්ත භාවය නැත්තම් කෙලපැමිණීම තමයි බුද්ධ ධර්මයේ විශිෂ්ටත්වය. ඉතින් අපි හැම වෙලාවෙම යුද්ධයට ගිහිල්ලා ආයුධ ගන්න තියාගන්න එපා. ආයුධ ගාලා තියාගන්න.